දැන් සරමයි අපි තවත් ප්‍රශ්න පිළිතුරු ගැන පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු. ඊයේ පණ ආරාධන විට සතිය නැවතීම සම්බන්ධයෙන් ඔබ වහන්සේ ප්‍රකාශ කළ සේක. එසේ වගේ කිනම් අවස්ථාවල පැහැදිලි කරගන්න ඉල්ලා සිටිනවා. නැවත සතිය අවශ්‍ය නැහැ. උදාසී දෙපා නැවත පිළිතුරෙන්න ඉලාසන. ඒකම ඒක මහලොඳයි. අධිකාර සාමනාස උදේවා අසකල ප්‍රශ්නේ කවදාවත් වැරදි දැනෙන්නේ මෙතන. උදාසී පිළිතුරෙන්නේ සතිය හා සුලද අත්හලයේ රාමාර්ගයේ වනනවා අනිත් මාර්ග අදට ලැබෙන අවස්ථාවදී සතිය හා ප්‍රඥාව වහයි දුවාසී. නෑ නෑ ඉස්ලා ප්‍රශ්නේ අහනවා කොහෙලා සතිය සදාකාලිකව අතාරින්නේ ඉතින් මහා පරිනිර්වාණයදී අතාරින්න පුළුවන් සෝපතිශේෂ නිර්වාණය කියන තක්ක සතිය එන යන බව තේරුම් ගන්නවා අනිත්‍ය බව නිර්පතිශේෂ නිර්වාණයදී සතියත් එක්ක බබයි බේසමයි දෙකම විසිකර ගන්න ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ ඒකට දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අතරමැද මාර්ග ඥානවලදී ඒ ඉන්නේ ඉන්නේ තේරුම් ගන්නවා සතිය ටූල් එකක් විතරයි. ඒක අවශ්‍ය වෙලාවට ගන්න අතන නැති වෙලාවේ යනවනම් යන්න අරින්න අපි ඒකේ වශීභාවය දිනු කරන්න ඕනේ. ඒක සෝවාන්සගතගාමී අනාගාමී වෙනකොට බඩිවැඩිය ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක උපකරණයක් ආයුධයක් විතරයි. ඒක නෙවෙයි නිය කෙලවර. ඒ නිසා ඕනනම් ඒක ගන්නවා නැත්තම් පැත්තක තියෙනවා. ඉතින් එතකොට ඒකේ පැත්තක තියෙන වෙලාවේදී පශ්චාත්තාවයක් නැති වෙන එක තමයි මෙතන මේ පමාදේ නකම්පතිටි කියලා සඳහන් කරලා තියෙන පමා උණයි කියලා. අප්‍රමාදී නැතුණයි කියලා කම්පා නොවීම ඉගෙන ගන්න ඕනේ ගොඩක් කල් යනකම්. අරුණේ. ඒත් ඇහුන්නේ. නිර්මාණ අනේ අනේ සෞපදිශේෂ නිර්පදිශේෂ කියලා මම දීප ගන්නේ බුදුහාමුදුරුවෝ දීප ගන්නයි. ගාතර ස්වාමීන් වහන්සේ මේ අහන්නේ මම වැරදි තේරුම්ගාද ඇරිට ගැනීමද. පරයන් භාවනාවේ එක කයකට පිටහසේ විසවරයි. එතකොට ඒ තුපාරක ආනාපාන දෙකේ මුලින් අරමුණේ පිටිට ආශ්‍රාවය සහ ප්‍රසවාසයේ මැද දක්වි ඉන්ද්‍රිය යනකොට භාවනා වැඩි වෙනකොට ඒක කවුරුත් භාවනා නිරන්තරණය එක ඇහැදිලි වෙන ප්‍රාණදේ විදිහේ එවැනි භාවනාවේ සිව්භාවය රිෆයින් බව වැඩිෙන්නේ. ඒක කුඩා ඊශ්වර චලනය යන බව ආදී වශයෙන් කැටර් පේන කරන්නේ. දැන් තියෙන්නේ සරල කයලා බලාගෙන මොනවද වෙන්නේ කියලා ෆිල්ම් එකක් බලනවා වගේ කර්ම විශ්ලේෂණය කරගන්නකොට කර්ම විශ්ලේෂණය කරගන්න. යන කර්මකට බාරන්න ක්‍රමයක් නැහැ. වැරදෙන කර්මයන් ආසය ප්‍රසාසයේ ඒක මුලමෙත දැන් මුලත් මැදත් දැනෙනවා නම් ආශ්‍රව ප්‍රසවාස දැනෙන්නේ නැහැ කියන එක එච්චර තාර්කික මේ වාක්‍යයක් නෙවෙයි කිසි නමුත් ඒක නිකන් මේ ඉදිරිපත් කර තියෙන දේවල් තව පොඩ්ඩක් පිරිසුදු කරන අදහසින් ආශ්‍රව ප්‍රසවාස හිත තමා ගැනීමත් විශාල ප්‍රයත්නයක ප්‍රතිඵලයක් එදාට යෝගාවචරයට මොනට මොන දාලා ඉන්නවා කියලා කියන්න පුළුවන් ඒක ඉතින් හොඳට ස්පර්ශ වෙනකම් කරන්න ඕනේ ඊට පස්සේ නිෂ්පාසු මත ඉඳගෙන සර්වචනාංශ අපට මුල බැලීමේ පරවගකීම යෝගාවචරයට දෙනවා. අරමුණයි අරමුණේ මුලයි. ඒ නිසා ලකුසාංශ ලියනවා මුලත් සමග අරමුණ බැලීම. ආස්වාසේ සහ ආස්වාසේ බලනවා ආස්වාසේ හටගන්නේ කොහෙන්ද කියලා බලනවා. ප්‍රස්වාසේ බලනවා ප්‍රස්වාසේ හටගන්න බලනවා කියනකොට සතිය බොහෝම පුරාතුව පෙරාතුව ගිහිලා ලෑස්තිලා ඉන්න ඕනේ හට ගැනීම බලන්න. එතකොට සතිය හොඳට සුද්ධ වෙනවා. එතකොට ඒකට ලැබෙන ප්‍රතිඵලයක් වශයෙන් මුල බැලීම සම්පූර්ණ වෙනකොටම අග බැලීම ආනිසංශයක් වශයෙන් ප්‍රතිපදයක් වශයෙන් ලැබෙනවා. මුල මැද මුල අග කියන ක්‍රමයෙන් තමයි අවබෝධය සිද්ධ වෙන්නේ. ඒ අපිට අවශ්‍ය වෙන්නේ ඉස්සල්ලාම අරමුණ යාලු කරගන්න එක ඊට පස්සේ ඒක මුල බැලීම. මේ දෙක තමයි නාම රූප පරිච්ඡේ ඥාන පච්චපරිකා ඥාන කියලා පස්සේ කාලේ ආචාර්යවරු වර්ග කරන්න ගත්තේ. ඒක වෙනකොට ඒ ඉබේම අග බලලා අරමුණ සම්පූර්ණයෙන් පෙනිය පටන් ගන්නවා. Further lastly, when I do sitting meditation, my breath becomes very sudden and I do not know what to observe. Thoughts come and I label them and let it go. My question is, what am I to do or what when the breath is sudden and there is no point to focus with that? So you can observe, you can focus to the nothingness. From the something, it becomes subtle and then nothing. So, in the all the three places, if the mindfulness is intact, then you can say, at the beginning I do, I focus the mindfulness to the gross object. And as the meditation progress, I can be mindful of the subtle object, very thing subtle. And later you can still be mindful even without an object. That's the way mindfulness becomes skillful. So therefore, towards the end, you see nothing. But when you observe that nothingness, when and, when and where you become mastered. master, and you see still there are very subtle particles. And more and more you calmly observe, they also gives rise to still further nothingness. There are a lot of decrease, lot of depths is nothingness leads. So more and more you go there, you become a very silent, distant observer without um, putting the, uh, disturbing the phenomena, without adding any turmoil. So you become very calm and quiet. This process is the settling or becoming nothing or becoming unperceivable go into a very unconceivable degrees. That is how the conscious mind make the path to the unconscious. So ultimately you can go to some area, definitely you know the path, usually you know the beginning, but the end, something we call novelty, something we call uh, nothing, unknown. So this is the path from unknown, known to unknown. So again you come to the known, again unknown, again unknown, again unknown, ultimately if it, that is a question has not been directed to that level, ultimately you find these are the two sides of the same coin. So far I knew only the known, but now with respect to that, compared to that, now you explore into the unknown, that is somewhat like consciousness and subconscious states. Uh, මෙච්චර ගසවන්නා මට විඥානය ගැන නොතේ විඥාන නිසා සංස්කාර ඇතිවෙනව සංස්කාර සංස්කාර කරනකොට උපන්සේ රැස්නේ රැකියාව වශයෙන් අනු සංස්කාරන්නේ භෝගාවන්නේ නිර්මාණශීලයේ වැඩිනා වැඩි නිර්මාණාත්මක ක්‍රියාවන්ගේ ජීවන පාය කරන අයගේ කර්මාන්තය සමා කම්මකට ගැටේ අප වැඩ කරන විට අප ප්‍රධානමයි අවස්ථාවක නිර්මාණශීලී නිර්මාණශීලී දේවා ක්‍රියාවේ කරන්න සිටිනවා. මේ වගේ කෙලෙස් සිටේ චරිතවලින් කරා කියලා උපාසක වෙනවා. බැහැදිලිව කෙලෙස් උපදිනවා. නමුත් Tamanne පුළුවන් අඩු කෙලෙස් ප්‍රමාණයක් උපදින නිසා වැඩි කරන්න ඒ පණින සිල්ලවට ඊමන් බඳින්න යන්න එපා. ඒක තව වැඩි කරගෙන ඒකෙන් පොයින්ට්ස් හදාගෙන තව තවත් රූපලාවන්‍ය කරන තව තවත් නිර්මාණ කරන්න යන්න අවශ්‍ය නැහැ. අපි ජීවත් වෙන්න ඕනේ අපි රජ පවුල වල නෙවෙයි. ඒක නිසා අපිට රැකියාවක් කරන්න වෙනවා. ඒ කියන්නේ ඊදානේ ආහාර ගවෙච්ච දුක්ඛ. මේ වර්තමානයේ ආහාර ගවේෂණ කියන්නේ දුකක්. ඒ දුකෙන් අලුතෙන් කර්ම රැස් නොකරන එක තමයි යෝගාවචරය කියන්නේ. මේක අවස්ථාවක් කරගෙන කරන්න පුළුවන් තරම් විභූෂණ පාණ්ඩයි ඒ නිර්මාණ කරන්න ගියාම ඒ රසාවේ ලොක්කනම් අපිට හොඳයි කියාවි. නමුත් අපිට එකතු වෙන කර්ම රාශිය පිළිබඳව කියන්න බෑ. එයා දන්නේ නැහැ නේද? ඒ නිසා අපි යාගේ ප්‍රමාණය දැනගෙන ඒ දේ කරනවා මිසක් මේක නිදහසට කාරණාවක් කරගන්න යන්නේ නැතුව ඒක නැත්නම් අලුතෙන් ඒ ඇත්තටම හිතන්න එහෙම කරන්න ඕනේ පෙර කර්මයක් නිසා. අපිට සාධාරණ රැකියාවක් හම්බුනේ නැහැ. අපිට ඕන දේවල් හොයන්නත් බෑ. ඊට පස්සේ මේ හම්බෙච්ච රැකියාවෙන් අලුතෙන් කර්ම රැස් කරගන්න එපා. ඒ රැස් වෙන කර්ම ප්‍රමාණය නිතර අඩුවෙන් කරගන්න උත්සාහ කරන එක තමයි මෙතන තියෙන කුසලතාවය. ඉන්හාර වෙන කර්ම අපිට 100%ක් කර්ම රැස් නොකරන තැනකට යන්න බෑ. අපිට පුළුවන් අඩුවෙන් කරගන්න. කර්ම රැස් කිරීම අඩුවෙන් කරගන්න කුසල රැස් කිරීම වැඩි වෙන තැනට ඒක තමයි ස්ථානෝචිත ප්‍රඥාව යෝනිසමනසිකාරයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා කියන්නේ. මොකක්ද කැලල? කැලල තමයි දේවතාවයන් ඇතුළේ. ඔව්. ඒක ඒලාට පැහැදිලිව මෙඩිකල් ඉංජිනේරින් කියන්නේ මේ දැන් තියෙන කොහොඳ නැහැ කියලානේ. එච්චරයි. මේ දැන් තියෙන වර්තමාන මොහොත හොඳ නැති නිසායි ඒෂණ පරිේෂණ එන්නේ. ඒකෙන් පැහැදිලිව පේනවා පරිේෂණ කරන්න වර්තමාන මොහොතේ පණින්න ඕනේ වර්තමාන මොහොත කිරේ ද්වේෂයක් හට ගන්න ඕනේ නැත්නම් අලුත් දෙයක් කරන්න යන්න බෑ. ඉතින් ඒක මගේ උමනාට කරනද අනුගේ උමනාට කරනවද කියලා තව ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක නිසා අපි රැකියාවක් වශයෙන් කවුරු හරි අපිට කියනවා අපිට මේ මිනිස්සෙක් හදවා අං දෙකක් තියෙනවා. ඉතින් අපි ඉංජිනේරින් කරනවා. ඉතින් අං දෙක නැති එක හොඳ නැති කියලා ඉතින් අං දෙකක් හදන්න හදන්නේ. මේකට මොටිවේෂන් එක ගන්න එක්ක තන්න එක්ක මාන එක්ක දිටි. ඒ මනස අපිට දීපේ මොටිවේෂන් එකකෝ ඒ මොටිවේෂන් එක අපි ඉස්සරහට ගෙනියන්න ගන්න ප්‍රයත්නය. ඉතින් ඒකෙදි තේරුම් අරගන්න ඕනේ මේ මම සඳහා මමම හිතලා කරනව නෙවෙයි ඇත්තම කවුරු හරි අපට දීලා තියෙනවා ඒ නිසා කරනවා මිස මේකට ආඩම්බර වෙන්නත් එපා පශ්චාත්තාප වෙන්නත් එපා සම්පදාටික මිනිසු කපුවා කෙස ගැලසින්දා එයා තමයි මේ ගහලයා ඉති ගැලියලා අන්තිම දවසේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දා මේ පිටපාචමත් මයි මනසත් ගෙදර ඉඳපු දවසේ ඉස්ලාම් දවසේ හොඳට නාලා දියනෝස කිරිපතක් හදාගෙන වළඳන්න ලෑස්ති වෙනවා. හාමුදුරුවෝ දැක්කා. හැබැයි හැංගීමකින් නෙවෙයි තිබුණ චාරිත්‍රය සර්වත සාරිපුත්‍ර සාංශල බත්තක් පෙදුවා. සාරිපුත්‍ර සාංශල ප්‍රයෝගයෙන් ඉගියක් කරා මට ගෙට ඇවිල්ලා වළඳන්න තියෙනවා හොඳයි කියලා. මං ෂෙක්ව කවුරුත් නැති ගියා ඇවිල්ලා වාඩියටම වතුර දෙන්න පරික්කව දෙන්න සුදු ඇතරිලා දාගෙන වන්දලාවට රසකරෙන් දානෙත් පෙදුවා. සංවිධාය ප්‍රස්ථානෙත් කිරුවා එහෙමනම් මන් ටිකක් කියන්න නැතුව යන්න හොඳ නැහැ. බණ කිව්වා. බණ කියනකොට මේ මනසට දැවෙන්න පටන් අරගත්ත මේ ස්වාමීන් වහන්සේ කතා කරන මේ සුපසිද්ධිය මම මෙතෙක් කල් කියේ බෙලි කපන එක. ඊමණට ඇඹරෙනවා එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා. ඒක සාරුත් මොකද කොහොමද මේ නලියන්නේ කියලා. නලියන්නේ මේකයි යහත බඩ දනවා. මොකද කාරණා මං ජීවිතේටම කෙරුවේ අරුන්ගේ බෙලි කපන එක. සාරුත් සාරජෝ උඹේ මිනිස්සුත් එක තරහක් තිබුණාද නැහැ. මේ චේතනාන්තර මිනිවරට නෑ. ඒක කැපුවේ. කැපුවේ රජු ආජානට. අයෙම නේද ඔබේ චේතනාවකින් නෙමෙයිනේ. කරබව වැටව. මේ ආඩම්බරෙන් නම්බුවට මට මෙච්චර බිලි කපන්න හම්බුණා කියලා උඩ පැන පැන කෙරුවා නම් අර අහ කන එකක් වගේ දාගෙන පව් කරගන්න මිනිහට රස්සාවට කරා. අයෙම නම් ඒක තේරුම් අරගන්න චේතනාපික වේ කම්මං අද මේ චේතනාව ඒගොල්ලන්ගේ. රැකියාවට කරා කියලා බණ අහලා ඒ හම් ඒ මනුස්සයා එතකොට පොඩි ස්පාසාවක් ලැබුණා. ඒකෙදී බණ කියලා දැන් වචනෙන් කියන සංකාරෝපේක්ඛ ඥානය දක්වා නැත්තම් සලක්ෂණ වීදියට එනකම් හිත අරගෙන ගියා. නොබොයිලාගේ මනුස්සයා මැරලා ගියා. වෙන සිද්ධියකින්. ඉතින් ඒකෙදි පේනවා කවුරු හරි අපිට කියන්න පුළුවන් රාජානක් ක්‍රියාත්මක කරනවා අපි ඒක කරනවා. හැබැයි ආඩම්බරයට කරනවා නෙවෙයි. බඩවීල රැක ගන්න බඩවීත රැක ගන්න එහෙම නැතු ඒක කියා බාලා මම නිර්මාණය කරනවා මේක මගේ එකක් කියපුව මම අර මනුස්සයගේ පවු ටිකත් ඔක්කොම මගේ යකට එනවා ඉතින් ඒකදී යෝගාවචරය ඒ අනවශ්‍ය කටුරු බල දන්නේ නැතුව එයාගේ හුදුවට පැහැදිලි කරලා හරන්න ඕනේ මොකද්ද මේ කෙරෙන තියෙන කාරණාවට ඔබ්ජෙක්ටිව්ස් ටික දෙන්න මට කරන්න ප්‍රෝබ්ලම් මම පැය 8 හෝ 10 සීවේ කරනවා ඒක මේ රැකියාව පිට මිස ඒකෙන් මට මහාන මාන්නයක් තණ්හාවක් දුක්ඛයක් ඇති නොවන විදිහට කටයුතු කරනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. නමුත් ඒක තමයි මේ සාකච්ඡා කරන මාතෘකාව. ඒ නිසා භාවනා කරන්න කරන්න තමන් ඉගෙන ගනි මේකෙදී කොස් කපනකොට පොල් තෙල් ටිකක් ගාගෙන කොස් කපන්න. ඇදී කොල්ල ගාගන්න නැතුව. පටන් ගන්නකොටම ඈස්චිලා යන්න ඕනේ මේක ආහාර ගවේෂණයක් නැත්තම් කණ්ඩව ගන්න එකක් මිසක් ආ වෙන අතිරේක නම්බුරකට නම්බු ලබන්න ආඩම්බර වෙනකොටම අර චේතනා කරපු මනසයා ළඟ තියෙන අකුසල ටිකක් තමනුත් තර ගන්නවා වෙනවා. ඒක හරිම අමාරුයි මේ අද තියෙන සමාජයේ ජීවත් වෙන්න මොකද මුළු මේ සමාජ පද්ධතියම හදන්නේ අන්තිමටම කෙලෙසිච්ච මිනිස්සුන් අතර දැන් කෙලිට වෙනවා. මුළු සමාජ පද්ධතියම ට්‍රෙන්ඩ්ස්, ෆැෂන්ස් ලයිෆ් ස්ටයිල්ස් ඔක්කොම හදන්නේ කාමයේ වැගිරෙන මිනිස්සු. ඒකල ඒගොල්ලෝ ඒක කරන විතර නෙමෙයි අද ඉපදෙන දරුවත් ඒකට නතු කරන විදිහට ඇඩ්වර්ටයිස්මන්ට් දාගෙන මේක සම්පූර්ණ හදාගෙන යන්නේ. ඒ නිසා ඒක ආඩම්බර වෙනකොට අපි ආඩම්බර වෙන්නේ අර ආහාරයන්ගේ පාහර අදහස් ටිකට. අපිට ස්වාධීන වෙන්න බෑ මේ පද්ධතිය. අනිවාර්ය විශාල යන්ත්‍රය අපි කැරකෙන කොග් වීල් එක කොග් එකක් විතරයි. අදින ඇදිලා අදින්න අපිට නතර වෙන්නේ ගා අපේ කොග් එක කඩලා යන එකයි වෙන්නේ. මේක එරික් ෆ්‍රොම් කිව්වා මෑන් මේඩ් මැෂින් එකේ කොග් වීල් එකේ ඔබ කොග් එකක් විතරයි. ඔබට කරන්න දෙයක් නැහැ. හැබැයි මැෂින් එක පාලනයකින් තොරව දුවන. ඒක ඒක තේරුම් නැත්තම් සොරි. ඒක තමයි අද තියෙන පද්ධතිය. ඒකට සාපේක්ෂව අපි එදිනදා යපින ගොවිය දිහා බලපුවාම තන්නේ කර්ම ස්වාධීනයි. හම්බ කරගත්ත දේ දා කෑවා. මේ පද්ධති බලනකොට ඒක හරියම දීන හරිම පසුගාමී වැඩ පිළිවෙලක්. නමුත් ඔය ෂුමාකයා තමයි කිව්වේ small is beautiful. එකනේ මහා ලොකු පද්ධතිය වල වැඩ කරන්න ගියාම Taman දන්නේ මේ කාට කාගේ එජෙන්ඩා එකක්ද වැඩ කරන්න කියලා පෙන්වන්න නැතුව කරන්නේ. small is beautiful. Taman කරන දේ Taman දන්නවා. ස්වාධීනයි. ඇත්තටම අපිට choice ගන්න ඒක කරනවද මේක කරනවද බෑනේ අපිට හම්බෙච්ච කරගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා එකෙන් ආඩම්බර වෙන්නේ නැතුව උපන්නාට මේ නොවැරෙනවා විනා හම්ුණාට මේ අවස්ථාව කරනවා මිසක් කනගාට වෙන්න යන්නත් ඒවා ආඩම්බර වෙන්න යන්නත් ඒවා අස්සාව කරනවා මොකද අපි රජපෞලක නැවිච්ච නිසා හම්බ කරන කණ්ඩෝන නිසා නමුත් ඒක නෙවෙයි අද තියෙන්නේ උග දෙනෙක් ඒ අර මේ කුකුල් මරන දැනක කුකුල් වර දැනක ඒ කෙල්ලක් ඒ කුක කිකිලිට කතා කරලා කියනවලු කොච්චර සන්තෝෂෙන්ද ස්ටේන්ලස් පීහකින් මඩ වගේ අතකින් එකදැරේ කැපිලා යනවා දකින්න බෙල්ල. කීකියා කපනවලු කීකිලිගේ බෙල්ල කපනවලු කොච්චර සන්තෝෂෙන්ද මේ ස්ටේන්ලස් ස්ටීල් පීහකින් මං වගේ අත් දෙකකින් බෙල්ල කපා ගන්න පුළුවන් වුණාට කියලා ඒක සන්තෝෂ වෙනවා. එතකොට නම් හොඳටම තේරෙනවනේ මේක මිච්ඡා ජීවය කියලා. මේකත් ඒ වගේ යම් ප්‍රමාණයක් අපි හැම කෙනාටම මිච්ඡා ජීවිතයට වැටෙන කොටසක් තියෙනවා. හැබැයි දැන් මට වෙලා තියෙන්නේ මම හම්බ කරපු දෙයක් කරන්න කියන්නේ මට නෑ ඒක. ගා කනේ කාට? උඹලකට දුන්නත් මාස් මාළු දුන්නත් එළවලු දුන්නත් අපිට පුළුවන් නෑ මේ හිඟන අපිට උණුබත් ඉන්නන්න හම්බෙච්ච දේ කාපුවාම ඉතින් ඕගොල්ලෝ හිතන ඒක ටිකක් අඩු කුල එකක් වගේ කියන්නේ හිඟාන කන එක. හම්බ කරන කන එක හොඳයි කියන එකයි තියෙන්නේ. ඉතින් මම නරකින් තැනක ඉඳගෙන මේ වලියක් අදින්නේ මම දන්නවා හොඳට. ඉතින් බුදුරජාණන් රජගෙන් පල්ලයට බහැලා පාත්‍රය අරගෙන ඒක සාර්ථක බව පෙන්වලා ප්‍රකාශ කරේ. යෝගාදෙනෙක් පංගන ඒකට ඔක්කොම හිඟන්නේ කවුද දානේ වෙදන්නේ කියලා. අදිවා ඉන්නේ ලෝකේ කවදාවත් නෑ අපිට මේ අල්ලගත්ත තමන්ගේ රුචි අරුචි කන්ටික බදාගෙන ජීවත් වෙන තරම් වෙන මොනම සපක්වත් නෑ. ඒක නිසා කලාතුරකින් කෙනෙකුට තමයි එයාට පරම කර්ම වෙන්නේ. ඒ කර්මෙන් වෙන් වෙලා ඒ සුවාදීන වෙන්න පුළුවන් දේ හිතෙනවා ඒක කවදාකවත් මැජොරිටි එක නෑ ඒක බොහොම සුළුතරයක් හිටින්නේ නමුත් ඒක ආදර්ශයක් තියෙනවා ඒක ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැක්කට පස්සේ පැවිද්ද දැකපු දාසේ ඔලුවට වැදුනා හරයිට් මේක තමයි ලයිෆ් එක මේක තමයි ආජීවය ඩිසයිඩඩ් ඒ නිසා අපි ඉන්නේ මේ ප්‍රොසෙස් එකේ ඉස්සරහේ සිද්ධාර්ථ තාපසයට ඒක වෙලාවට අංකාල බ්ලින්ක් එකක් ආව ඉවරයි අපිට අපි ඒක තාම ප්‍රොසෙස් කරගෙන ප්‍රොසෙස් කරගෙන යනවා අපි එහෙමත් කරනවා මේ majority එක එහෙම දෙයක් හිතන්නවත් පදනමක නැහැ. Uh, I have difficulty understanding Nama Paccha and Vijnana Paccha Nama. My understanding goes to Mahandan Sutta where Kammanjnana takes a foothold and produces Nama. Again, the fetus, when developed, produces Vijnana by using its forms its basis. So this is the traditional presentation. If it is so, if you have to understand, you have to understand at the birth. You can never get enlightened after the birth. So this is the crux. If you wish to understand the crux under your very nose, you will get enlightened only at the birth. But that is never happens. So therefore this presentation is rather theoretical. It is being criticized Therefore, this is a difficult part. Instead, Aditya Manaka is asking, after giving so much of a detailed explanation, okay, Bhante, now, now what do you recommend? Start with Sila. Be moral practice, one day you will understand it. Not by this point, not by analyzing this point, by living a holistic life, one day you will understand. So therefore, we are on the way. So don't try to analyze it with the theoretical way, you may find when you advance little by little, there is a kind of a uh, awakening into this understanding, but very difficult to put into a book, very difficult to put into a linear system. But if you wish to understand the chaos theory, if you wish to understand the quantum physics, you are definitely end up with ambiguity you can't comprehend it. To certain you have to accept it. There's a kind of a leap, content jump. How to analyze it? That part you can't analyze, that is why it becomes very intrinsic, that is why it becomes very mystic. So likewise the Buddha says this link is very difficult to understand, specifically when we do not have our merits, our tools, our uh, development, but we are on the way, so therefore keep it for the moment and keep on practicing. You may feel later uh, your understanding towards that is little by little increasing, but very difficult to put into a formula. And uh, the Mahanidana Sutta never talk about these two kinds of vinyana. This is a way of interpretation. So interpreted by not enlightened beings, interpreted by theoreticians presented by Buddha, but the interpretations are basically theoreticians, so therefore they have to do something, so they have presented, but easily it can be disproved. So the thesis, how to prove it is, practice in the same way, one day that will come. සංගය මණ්ඩලයෙන් පොඩි පණිවිඩයක් තියෙනවා. පින්වත් සමාන යෝගී මාර්ගණක් කියනවා. මේ සිල් වැඩසටහන පිළිබඳව කෙරෙස්තර වෙනවා. එක දින නම් ජයමාල සමාන දින. වැඩසටහන සාමාන්‍ය ආකාරයෙන් සිදු වෙනවා. තුන්වෙනි දින ධර්මදේශනාන් මත තුන්වෙනි මොහොතස්වාරයලා පිළිකර පූජා කිරීමේ අවස්ථාව ලබා දෙනවා. ජයමාල හතරවෙනි දින ජතුපාරදී පාන්දර පහමාරිස චන්දන මාතාවිසින් කරන ලැබෙනවා. This is the great ordeal of the program on the 3rd of January, tomorrow. The final uh, program last session will be held after the Dharma talk on the 3rd. Pindikara can be offered in this session. So please bring your gift when you come for Dharma talk. Kindly note that cash should not be offered. Mother Pooja will be bargaining. Donation procedure is notified by email in due course. முதல் ஆறாக விவாதிக்குள்ள எதற்காகவே ஜனத்தம் ஓர்கனைசிங் කමිටි. මුදල් කට්ටිය ඕර්ගනයිසින් කමිටි එක ගන්න ගියාම මට සැකේකුත් තියෙනවා ඕර්ගනයිසින් කමිටි එක ගන්න හදනවා කියලා. අන්ෆෝට්. මයික් එක කුතියි. එයාලට මයික් එකක් තියෙනවා. මයික් එකේ දෙන්න. ඒක මයික් එක නැත්තම් ලාභයි ඒක. Maikatil. Tapi ini මේ සිතුවිලි ඕනයි කියලා කියනවා සංස්කෘතියේ. ඒක බලපෑමේ සිතුවිල්ල ඉතිරි නැතිවම නැති යනවා. ඒ බලන්නේ පස්සේ දැන් කරද්දොත් පස්සේ බල පස්සේ කරලා බලනකොට පස්සේ කරන මනුස්සවම එනවා අපිට. ඊට පස්සේ ඒකම උදාහරණයක් මොකද කියන්නේ බලන්න ඒක සිතුවිල්ල තමයි ඒක ආයෙ සිතුවිල්ල කරනකොට මේ ඒ විදිහට මේ ये बात है वो परंतु परंतु मंत्र का विरोध से निर्माण करेगा नहीं हम ने एक का पूरा पूर्ण दिया करेगा ये समाज देता है ये होता है जैसे साइंस की वाले सिलेक्शन में अंदर तो एक बड़ा बहुत है तो ये महात्मा ऐसे ने यार पूरा एक ने और आया था आया हमारे साथ लाइक ये नहीं लगा इसलिए लाइक तो ඒ නිසා කියනවා ඒ නිසා කියනවා ඒවා මේ මේ ඇති නිසා ඇඳුම කියන සිතිවිලි වල මේ ප්‍රශ්න එන්නේ නැහැ කියන්නේ ඉරිවා මේ මාලාසිත දැක්වට මාලාසිත මේ සිතිවිලි කරලා ඒකට ඇතුළ වෙනම නිකායක් තියෙනවා යෝගාචාරය නැත්නම් විඤ්ඤාප්ති මාත්‍රා සහ සිද්ධි කියලා. ඒක මහායාන එක සම්පූර්ණම එක නිකායක්. ඒක කියනවා මේ ලෝකය විඥානයේ විසින් මවලද විඥාත්‍යක්. ඒක නිසා ප්‍රඥාවෙන් මවලද ප්‍රඥප්තිය කියලා කියනවා. විඥානයේ විසින් මවලද විඥාත්‍ය කියලා කියන නිසා මේ මුළු ලෝකෙම මනසින් මවන ලද්දක්. එතන ඒක වෙනස් වෙනකොට ඒ ලෝකෙ වෙනස් වෙනවා. අපේ හිත යම් වෙලාවක මෛත්‍රී සාගතයට හැමදේම සුන්දරයි. අපිට ද්වේෂ සාගත වෙනකොට මුළු ලෝකෙම පස්සයි. ඒක නිසා ඒක එක නිකායක් හැබැයි ඒක බුද්ධිවාදයක්. ඒ කියන්නේ රූප නාම රූප දෙකෙන් නාම කොටස් තමයි ඉස්සර වෙලා තියෙන්නේ. ඒ නිසා යම් කොටස් වලට අපේ ජීවිත ප්‍රශ්න වලට ඒක බලපානවා. ඒක සමස්තය විස්තර කරන්න බෑ. දැන් අපි කිව්වොත් මට මේ මල් වාසක පේනවා. පුටුව දිහා බලනකොට මල් වාසක නැති පුටුව නැතුව මල් වාසක නැති කරන්න බෑ. ඒක ඒක ඇත්ත. ඒක කටුකුරුද ඥානන් ශාංශ කියනවා. ඒ ශාංශයේ කුටියේ සක්මන් කරගෙන සමහර ප්‍රශ්න හරියට හිතට වද දෙන ප්‍රශ්න. ඒකම පයිවට නැවත එනවා. නැත්තම් ඒක මතකයක් එනවා. එහෙම නැත්තම් මේ Taman ළඟ තියෙන එකක් හිත තමනාපින එකක් නැවත නැවත පේනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ සක්මන් කරනලු ඇසේ රූප නොරැඳේ කනේ ශබ්ද නොඇස නොසැ නොරැඳේ හිතේ හිතවිලි නොරැඳේ කියලා සක්මන් කරනවා. ඒ හිතවිල්ලක් සද්දකින් මාරු වෙනවා. රූපකින් යනවා. ගියා ගියාම යයි මොකක්වත් නැහැ. ඒ නිසා ඒකේ තියෙන ඒ ඕලාරිකන් සන්තතම් පරිසම්පන්නක් කියලා කියන්නේ එතනම හටගත්ත එතනම නැති වුණා. ඉතින් ඒක නිසා ඒක අපිට සමහර විටක මේ ඝන සංඥා කිච්ච සංඥාව කඩන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හැම තැනදීම යොදන්න බෑ. සමහර අංශවලදී බොහොම ප්‍රබුද්ධ උත්තරයක් සපයනවා. හැබැයි මේ මූලධර්මයේ මූලධර්ම විශ්ීම කාබාසිනිය කරනවා. ඒක පැවැත්මක් තියෙන මූලධර්මයක් නෙවෙයි. ඉතින් මේකයි තේරවාදයේ දෙක ගැළපුවා ඔය හේම් පිටිකේ ඥානසී ස්වාමීන් වහන්සේ ඊශාන්ති නිතරම ඔය විඤ්ඤාති මාත්‍රතා සිද්ධියට එහෙම නැත්නම් ඒ යෝගාචාර කියලා තමයි දාලා තිනවා. ඒකයි මේ ක්ෂණ බංගුර භාවය. ශූන්‍යතාවය වගේ කරුණු ගලපන්න උත්සාහ කරනවා. මොකද එතකොට ඒ ක්ෂණ බංගුර භාවයට අලුත් පණක් එනවා. හැබැයි ඒක මුළු ප්‍රශ්නෙම විසඳන්න බෑ. සමහර කොටස් වලට අපි ළඟ තියෙන සමහර බුද්ධිවාදී කොටස් වලට උත්තර සපයනවා. සවිඥාති මාත්‍රතා සිද්ධි ගොඩාක් දිනුනලා තියෙන චීනේ ඔය ශා අධිනා අධිරාජ්‍ය තියෙන වෙලාවේදී ඔක්කොම ඒක ඒක ඒ චීන මේ දාර්ශනිකේ ඌයන් පොක් නෙවෙයි මට නම් මතක නැහැ. මේ මනුස්සයා නිදාගෙන ඉන්නකොට මම අර කියපු විදිහට ඉතාමත්ම සජීවී සමනලෙක් ඊනේ දැක්ක ලුසි ඩ්‍රීම් එකක සමනලගේ හැම ක්‍රියාවම එයාට අත්දකින්න පුළුවන්. එයා කොච්චර ඒක ඊනේදී බුද්ධ විඳද කියනවනම් එයා නැගිටට පස්සේ ලිව්වලු මට සැකයි. මිනිස්සේ කීනේ සමනලෙක් දැක්කද නැත්නම් මේ සමනලෙක් මිනිස්සෙක්ව හීනෙන් දකින්නවද කියලා. මගේ ප්‍රകൃතිය සමනලෙක්ද මිනිස්සෙක්ද කියලා මට ෂුවර් නැහැ. එදා ඉඳලා මොකද චීන මේ දර්ශනෙම ගියේ දැන් අපි ඉන්නේ හීනෙක. ඉන්නේ බලන මිනිහා මේකට අදාළ නැහැ. ඒ මිනිහා පෙන්වන්න නැති වෙන්නේ මේක හීනයක් කරගෙන ජීවත් වෙන්නේ. ඒක නිසා ඌ යාමයි කියන එක මම කියන්නේ කවුද? වටයමයි කියන එක දාර්ශනික ප්‍රශ්නයක් කරනවා. ඒ නාටකෙ මේ අපි ලස්සනට රඟපානවා. හැබැයි මේ නාටකෙ මේ මූල කතෘ කවුද? දඟන මමත් නෙමෙයි පිට කෙනෙකුත් නෙමෙයි. ඉතින් ඒකට සාධාරණ උත්තරයක් ඔය මේ විඥාති මාත්‍ර සාධිතිය හම්බ වෙන්නේ ඉස්සලා මේ පොත් ටික කියවනකොට මට පුදුමාකාර විදිහේ අලුත් පැත්තක් පේන්න පටන් අරගත්තා නිකන් ජීවිතේදී දාර්ශනිකව බලන්නේ ප්‍රායෝගිකවනේ දාර්ශනික බලනකොට මේ නිකන් හීනෙක අපි මේ ඉන්නේ මේ රණ්ඩු සරුවලේ බෙන් කරච්චලේ සේරම අන්තිමට හිතවිලක් විතරයි මුසුමිටි පන්සල් සංසනචීලාවේදී ඉන්න ස්වාමීන් වහන්සේ මම ඇහුවා කෙලස් කියන්නේ හිතවිල්ලක් විතරද කියලා. ඒක ඔව් කියලා. කාමචන්ද කියන්නේ හිතවිල්ලක්. ව්‍යාපාද කියන්නේ හිතවිල්ලක්. උද්දච්ච කුච්ච විචිකිල්ල හිතවිල්ල. ව්‍යාපාදේ මේ තීන මිද්දේ හිතවිල්ලක් විතර. මේ මේ මුළු සටනම තියෙන්නේ මේ හිතවිල්ලක් එක්ක. ඒක පිළිඹු වෙන තිරේ තමයි රූප කියන්නේ. රූප තිරේට වැටෙන්න ඕනේ නැත්නම් මේ හිතවිලි පේන්නේ නැහැ. අපි චිත්‍රපටි ශාලාවේ ඒ බීම් එක ඇවිල්ලා පිටියට වැටුනේ නැත්තම් ප්‍රකාශ වෙන්නේ නැහැ. දැන් ආකාශයේ ආලෝකය තියෙනවා ප්‍රකාශ වෙන්නේ නැහැ. වදින්න තිරයක් නැහැ. තිරයක් තිබ්බොත් ඒක ප්‍රකාශ වෙනවා. තිරේ රූපයක්. රූපේ ඕනේ අර බීම් එක ඇවිල්ලා වැදිලා ප්‍රසිද්ධ වෙන්නේ. ඉතින් රූපේ නැතුව මේ ගේම යන්නේ නැහැ. එයිසයි රූප තිරේට තමයි ඇවිල්ලා බීම් එක වදින. වදිනකොට හරියට බීම් එක පේන්නේ රූපේ වගේ. රූපේ පේන්නේ බීම් එක වගේ. එතන තමයි මේ මැනිෆෙස්ටේෂන් එක යන්නේ. ඒක නිසා මේ ප්‍රධානම කටයුත්ත කරන්නේ විඥානය මාතු කරගෙන කියන එක ඊයේ දේශනාවේදීත් කියනවා. මේ විඥානය තනියම විතර කරන්න පුළුවන් කියලා විඥාන්ති මාත්‍රතා සිද්ධියට ගන්න. විඥාන්ති මාත්‍රයක් විතරයි කියලා ගත්ත ගමන් අපි එක්සෙන්ට්‍රික් යනවා. එහෙම නැත්නම් අංශභාගයට වැටෙනවා. ඒක නිසා අපි ප්‍රොජෙක්ට් කරන්නේ සාමාන්‍යයෙන් අපේ මාතෘකාව නැහැ. ඒක මාළක පුත්ත මාළක පුත්ත ස්වාමීන් වහන්සේට අර රූපන් දිශා සති මුට්ට කියන ඉස්සර බුදුරජාණන්සේ ඒක තමයි ඇඳලා දෙන චිත්‍රය. චක්කු විඤ්ඤය රූපා දිත්තං අදිට පුබ්බන්න පස්සතින පස්සේ සම්ති. සම්තිතේ මාළක පුත්ත ප්‍රේමංවා චන්දංවා රාගංවා. මාළක පුත්තේ ඇහැට දැකිය රූපයක් තියෙනවා. මනෝ රූපයක්. කවදාකවත් දැක නැහැ. දැනෙන් බලපිනුත් නැහැ. දැන් උඩ පේන්නේ නැහැ, මත්තර පේන්නේ නැහැ. එහෙම දෙයකින් කෙලෙස් උපදින්න පුළුවන්. බෑ. ඒකට මහසීසයට වහනවා. එහෙම දෙයක් ගැන භාවනා කරලා නිවන් දකින්න පුළුවන්. බෑ. අදාළ නැහැ. අපිට නිවන් දකින්න ඕ කෙලෙස් උපදින්නේ මේ අස්පනා අපිට තියෙන එක. එතෙන්ට ගෙනල්ලා තමයි මේ සර්වචන ඉස්සලා ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් ගේනවා චිත්තක්ෂණයට. මානක පුත්තු සාංශ ගෙනලා කියනවා රූප, ශබ්ද, ගන්ධ, රස ලෝකෙ කොච්චර තිබ්බත් ඒක අපිට වැඩක් නැහැ. ඔබට ඉදිරිපත් වෙච්ච එක විතරයි කෙලෙස බෝධවන්නේ ඒක විතරයි නිවන් දකින්න පුළුවන් නේ බුදුහාම කියනවා ප්‍රේමතෝ ජායති ශෝකේ ඉදිරිපත් වෙන්නේ උඹේ ප්‍රේම නිසා කවුරුත් උඹට රෙසිපි ගහලා දෙන්නේ නැහැ ඔබ ගෙදර ලක් කරගෙන තියෙන්නේ දැන් Tamange ගෙදර තියෙන මේ ඒකට කියන්නේ මේ ලෑන්ඩ්ස්කේප් එක අපි ගෘහ භාණ්ඩ ලස්සන තැනකට තැම්පත් කරලා මල් පූජිතයන් ඒ කියන්නේ කෙලෙස බෝධය ඒක උඹට හැදෙන්නේ කාටවත් දොස් කියන්න බෑනේ. දැන් මයි කාමරේට ගියා නම් අංජ බජන. කිසිම ලෑන්ඩ්ස්කේප් එකක් නැහැ. ඇඳින් එහාට කාටවත් යන්න දෙන්නේ නැහැ. ඇඳ උඩ ඔක්කොම බඩු තියෙන්නේ. මට බනින්න. ඉතින් ඈ? ඔය ඉතින් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ <laughs> ප්‍රශ්න තියෙනවනේ මං කියන ඔයගොල්ලන්ට නැහැ කියලා. අනේ ඒ කට්ටිය තමයි නෑ කියන්නේ. මේ නැති දේවල් හොයාගෙන ඉඳලා රෙද්ද උසලා බලලා මේක ඇතුලේ එකක් තියෙනවා කියලා ඉතින් කේන්ද්‍රය පොදුම. ඒක මම මොකද කරන්නේ? ඉතින් මම නම් මොකද දෙන රෙද්දක් කනගෙන ඉන්නේ. අපි ඔය හැම තැනම කෙලෙස් උපදින්නේ අමෝරාවෙන්. කවදාකවත් මේක කෙලෙස් උපදින ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. අමෝරාවෙන් අරක නිසා මේක නිසා අරක දෙයට ඇඟිලි ගන්න යාගේ දෙයට ඇඟිලි අතනට ගිහිල්ලා මෙතන ගිහිල්ලා මේ වර්තමාන ෂෝක් එකට කෙලෙස් නැත්තන තියෙද්දී අතීතේ අනාගතේ යන්නේම මොකටද? අර කටගස් හොයාගෙන තමයි. තණ්හාමාන දිට්ඨි හොයාගෙන ඒක හරි ප්‍රියයි. ගිය ගමන් කෙලස්. මේ මම දැන් මෙතන එනකොට හරි පාළුයි. එතන නෑ කටගස්ම නෑ. ඒකම පේනවා බුදුජානක කොච්චර ලස්සන තණ්හාවට උත්තර දීලා තියෙනවද? අපිට කොච්චර දැනවත් බහන එපා වෙලාද කියලා. බහනා කරනකොට එපා වීම එනවනම් ඒ තණ්හාව කැපිලා. නමුත් ඊට පස්සේ අපි ආයෙ මේ එපා වීම නැති කරන්න ආයෙ කෙලස් දා ගන්න. ඒ නිසා කෙලස් එනවා නම් එන්නේ කිසිම දෙවන්නේක් නිසා නෙමෙයි තමයි එකතු කරගෙන තියෙන්නේ. ඊට පස්සේ කවුරුර කියනවා නම් මට මේක ඔසවාගෙන යන තරම් බරක් කියලා. පෞල් සංවිධාන සංගමේ පවා කියනවා වැඩි බර ගමනට බාධායි. දරුවෝ අතින් කටින් එල්ලගෙන ඉනකොට බස් එකවත් නතර කරන්නේ නැහැ. එයි මේක කුඹුරක් කරන්න බෑනේ. බඩෙත් එකෙක් කියනවා, කටෙත් එකෙක් කියනවා, අතෙත් එකෙක් කියනවා, අතේ ඇටකට එන ඉතින් එහෙම යනකොට බස් එකක්වත් නැත කරන්නේ. එනිසා කියනවා වැඩි බර ගමනට බාධායි හලපං. බුදුසසුන කියනවා සිංචනාව ඉමම් බිකු. මහන්නේ මේ නැව හිස් කරපං. ඕක බඩු දාගන්න තමන් ගිලෙනවා. ගිලිච්ච ගමන් ගමන යන්න බෑ. හිස් කරපං හිස් කරුගම් පුස්කලයක්. මේක හිස් කරන්න බැරි. අර තණ්හා මාන දිට්ඨි නිසා ඒ ලෝකේ තියෙන අපිටයි නැති ඒ රූප කොටස් නාම කොටස් මේ මම කියලා බදාගත්ත ගමන ඒ බරු බැඳලා වගේ. දැන් ප්‍රශ්න තියෙන අපිට කිසිවක් නැතුව බෑ. ඒ නිසා අපි ගන්න ඕන ප්‍රයෝජන සලකලා. ඒ ගන්න ටිකත් මනෝමෝනිකයි. තමමයි තීන්දුව කරනවට මෙතකින් යැපෙන්න පුළුවන් නැත්නම් මට මේක ලක්ෂුරියස් මේක කන්සියුමරයිසේෂන් කියලා තමන්ගේ මනස තමයි තීන්දුව කරන්නේ. ඒක නිසා සමහර පැතිවලට විඤ්ඤාති පාත්‍රතා සිද්ධි ඒ පිටිකේ ඥානසේ සාන්ති ඉන්නකම් කිසි කෙනෙකුට උත්තර දෙන්න බැරුව කියන්නේ. හරිම බලවත්. ඒ මොකද මේ තේරවාදී මේක ඇල්ලුවේ නැහැ. තේරවාදී රූප වලටයි තරතුරු. සල්දන් දීපං දිවි ලෝකයට යන්න පුළුවන්, මාත් ලෝකයට යන්න පුළුවන්, අරකයි මේකයි කියලා. අර කට්ටිය කිව්වා ඒව ඔක්කොම භාවිසෙල්ලමක්. මනස හදාගත්තා නේද? ඒව ඒව දඟලන්න ඕනේ කියලා. හැබැයි මේ දෙක අතර බැලන්ස් එකක් තමයි ඇත්තම. ඇත්ත තියෙන්නේ රූප සහ නාම දෙකේම සමவாயයක් කියන එක තමයි ගන්න තියෙන්නේ. අරක හැබැයි අපිට හරිය ලොකු අලුත් පැත්තක් පෙන්ලා දෙනවා. අපි දැකපු නැති පැත්තක් නේ. ඒක ඒකට කියන්නේ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි. එහෙම නැත්නම් යෝගාචාර භාවනා ක්‍රමය. නිකායක් ඒක ඇත්තටම බෞද්ධ පුළුවන් ඒකෙන් අල්ලන්න පුළුවන් මම කොච්චර කණුගේ ඇහෙද ජීවත් වෙන්නේ කියලා. කවුරු හරි මට හොඳයි හොඳයි කියනවනම් මම හිතා ගන්නවා හොඳයි කියලා. මම කොච්චර හොඳ කවුරු හරි චෝදනා කරන්න ගත්තොත් මම ડિප්‍රෙස්ඩ්. අපේ පන්ති ඉගෙන ගත්ත උගන්නනව ලස්සනම මැඩම් කෙනෙක්. ඉන්ටරෙස්ටිං හවුස් වෙච්ච ගම. හරිම සුවඳයි, හරිම හැඩයි ඔක්කොම. කොල්ල පිටිපස්සෙලා hina වෙනවා බ්ලැක් බෝඩ් එකට ඇරිච්ච ගම. ටීචර් හිතන්නේ සාටි පිටිපස්ස මොනවද ගෑවිලයි කියලා. ඉතින් ඉතින් හොඳ ලස්සනට හැරිලා මම පුලි බෝඩ් එකට හැරනකොට කොල්ලේ දිනේ කුයි කුයි කුයි කුයි තාන. ඉතින් ක්ලාස් එක කරන්නම දෙන්නේ නැහැ. මොකද ඒ ටී මැඩම්ට සැකයක් තියෙනවා. මම hina වෙන්නේ මොකේට හරි වෙන්න කියලා. කොල්ලෝ hina වෙන කඩප්පුලිකම තමයි plan කරලා. ඉතින් පිස්සුවක් දාලා. අපි ජීවත් වෙන්නේ අනුන්ගැස් වල. ඒක හොඳට මතක තියාගන්න. ඒක අපිට මෙච්චර සැකේ ඉවරයක් නැත්නම් මේ තීන ප්‍රകൃතිය ජීවත් වෙනවා නම් අපි අවුරුදු 6 වෙනකන් ඉන්නකොට අපිට ප්‍රශ්නයක් තිබුණේ නැහැ නේ. උඩු බැලෙන් දෙන්නේ, අටි බැලෙන් දෙන්නේ, උඩට රැඳලා යට රැඳලා ප්‍රශ්නයක් නැහැ නේ. දැන් අපි ජීවත් වෙන තනි කරම මේ හදාගත්ත ලෝකේ. ඒ ලෝකේ අපිට කියනවා සිටින් ඉඳී. සිටින් ඉඳී. මතකද ඉස්කෝලේ ගියාම ඉස්සර සිටින් ඉඳී. ඒ සිටින් ඉඳී තමයි උදේ ඉඳලා හැන්දෑවකම් අපි කරන්නේ. ඒකට පේනවා කොච්චර අපි ජන විඥානයේ විසින් හසුරනවාද. ඒ වගේම සමහර එක්කනේ මුළු ජන විඥානයමත් හසුරනවා. හැබැයි ජනයා මොඩ වෙන්න. ජනයා මොඩ නම් ඒක මිනිහට හසුරවන්න පුළුවන්. මේක අනිත් පැත්ත තමයි එක්කෙනෙක් විනිවිද දකින්න පටන් ගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ වගේ මුළු මානවයට පණිඩ දෙන්න පුළුවන්. මේක මොනතරම් මොලාවත්ද මොනතරම් මායාවත්ද මොනතරම් රැවටිල්ලක්ද? ඒ නිසා ඒ ඔය පිස්සුව නටලා සන්තෝෂ වෙනවට වැඩිය මේකේ පිස්සුවක් තියෙන මායාවක් තියෙන කියන එක පොඩ්ඩක් අවබෝධ කරගන්න උත්සාහ කරන්න කියන එක තමයි ආධ්‍යාත්මික පණිවිඩය. ඒ ඒක දැන් ඒ නැතකේ තමයි ditthi ditta mattan කියලා කියන්නේ. බුදුසසුන් කියන එක තමයි වෙන්නේ. ඔබ ප්‍රපංච කරන්නේ ඔබ කෙලස් ප්‍රමාණයට. ප්‍රපංච තීරණ දැකපු දේ අනිත් පැත්ත උඩට ලස්සන නැති උඩ පැත්ත ලස්සන නැති කියලා නොදකපු පැත්ත ගැන කල්පනා කරනවා. කල්පනා කරනකොට අර දැන් ඇහි තියෙන දෘෂ්ටි පැවැත්ම කියලා එකක් අපිට උගන්වන භෞතික විද්‍යාව. ඇහැට මොන වෙලාවට ටික වෙලා කරනකම් අල්ලලා යනවා. ඒ වගේ තමයි අපේ හිතට පේනවා මේ පේන පැත්ත නෙවෙයි. අනිත් පැත්ත හොඳ ඇති. ඉතින් මේක දිගේම ඊගාට එන්න තියෙන චිත්තක්ෂේ ඉඳ දෙන්නේ නැතුව මේකම නැවතමමාරවමාර කරනවා. ඒකට කියනවා දිත්තේ දිට්ඨමත් නෙවෙයි දැකමු දේ මතින් ඉතින් කල්පනා කර කර ප්‍රපංච කර කර යනවා. ඒක නිසා කාලකාරාම සූත්‍රයේ පුතන්ස් කියනවා දිත්තං නමඤ්ඤති අදිත්තං නමඤ්ඤති දට්ඨාරම් මඤ්ඤති දට්ඨබ්බං නමඤ්ඤති. මේ දුටු දෙයි ඔයිට වෙදී දකින්න දෙයක් නැහැ. කල්පනා කරගෙන ඉන්න දෙයක් නැහැ ඔච්චරම තමයි. ඒක දැක්කේ යුත්තකුත් නැහැ. හිස් ඔයාට නෙවෙයි කියන්නේ මේ තරහ වෙනවා. අපි ඒව නෙවෙයි හිතන්නේ නැහැ මේක ඊට වැඩි දර්ශනයක් ඇති මේක නොකියන පැත්තක් ඇති මේක දැනගන්න ඕනේ කියලා ඔක්කොම ප්‍රපංච කාණ්ඩ වැටෙනවා. ඒ නිසා ඒ දැකීම දැකීමට නැත කරන ඊගාටින ඇහිල්ලට අපි අවිරුත්තයි. දැකීම දැකීම නැත කරුවේ නැත්නම් ඊගාටින ඇහිල්ල මොකක්වත් අපිට නැහැ මේකත් එක්කම බැඳීගෙන යනවා ඒ නිසා අපිට රාගෙන් එම් බැඳෙනවා ද්වේෂයෙන් එම් බැඳෙනවා. මොකද නිසා මේක පේන්නේ නැහැ. ඒ වෙනත ලෝකේ නෑ එහෙම දෙයක් මේක පෙන්වන්න ඕන ගතියක් ඕ මේක මේට වැඩිය දකින්න දෙයක් කැළම නෑ ඒක තමයි බුදුරජාණන්සේ කාලකාරාම සූත්‍රයේදී දේශනා කරන්නේ මහන්නේ මේ දුතු දෙහි දුතු මතින් නතර වෙන මොකට වැඩිය දැකිය යුත්තක් මේකේ නෑ නොදක් නොදකී කියලා දෙයක්වත් නෑ මේක නොදකින් කියන්නත් එපා ඔයින් යහටත් මේකේ මොකුත් නෑ මම නිවන් දැකලා කියන්නේ නෑ උඹලා එහෙම නෙමෙයි හිතන්නේ. උඹ තාම මට තේරුම් ගන්න දෙයක් ඇති. අර කැදෙන පසුවක කවුනා කොනහ බලනකොට වෙන්නේ ඊගා චිත්තක්ෂණේ අපි විවුර්ත නැහැ. ඒත් ඒ චිත්තක්ෂණේන සත්‍ය අපේ ගිලීලා. ඒ අපිට අපිට වැඩි අපිට ඇහැ යන්නේ වැඩිම කෙලස් චිත්තයට. වැඩිම තණ්හා තියෙන වැඩිම මාන තියෙන නැත්නම් මගේ හිතට අවශ්‍ය ආහාර වැඩියෙන් තියෙන තැනට යන්නේ. ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. මට මනාපෙට ගියා නම් කෙලෙස්. ඒ වෙනුවට බුදුරජාණන් කියන ඔබ දන්න මධ්‍යස්ථ අරමුණක තියන්න ශික්ෂණයක් කරන්න. එතකොට ඔබ දන්නා මේ කෙලෙස් වෙනකොට මට ඕනේ නම් පුළුවන් නම් ලැබුම් පොලක් තියෙනවා, ക്ഷേම භූමියක් තියෙනවා, පුදුමා තරම් ඒක ඉන්න. හැබැයි ඒකට ගියාම නීරසයි. එයි ගන්න. රසකාමේන වලක්කලාට මෙතෙන්ද ගන්නෙ. ඒ නීරසකම් භාවනාවේ දියුණුවක්. ඒක තේරෙන්නේ අයෝනිසමනස්කාරයෙන්. යෝනිසමස්කාරිත රකින්න දන්නවා භාවනා කරනකොට මට මේ ඒකාකාරීකම නීරස වෙනවා කියලා කියන්නේ දැන් තණ්හාවක් හැදෙනවා. හැබැයි ඉතින් සම්පූර්ණයෙන් මේකේ ඉන්න බෑ. අරක ටිකක් කරනවා මේක ටිකක් කරනවා අරකට යනවා මේකට කොහොම කොහම හරි අර මධ්‍යස්ථ අරමුණේ වැඩි වෙනවා නම් ඒක අම්බර සටනක් ඒක මේ පොඩි වැඩක් නෙවෙයි. ඉතින් ටික ටික ටික ටික පුරුදු කරන්න හදිස්සියකදී හරි Taman දන්නවනම් මම දැන් ඉන්නේ කෙලෙස් මම කොතනද යන්න ඕනට දන්න මිනිහා දිනුවා. අපි මම මෙතන කිව්වොත් අරසයි. මේක තමයි මගේ නික්ලේශී තැන කියලා දන්නවනම් ඒ වෙනසට ෂේම භූමිය දන්නවා. කාන්තර අතරමං වෙන්නේ නැහැ. ඉතින් අපි දන්නේ නැතුව වෙන එකට යනවා යන්නේ ඊටත් වැඩිය කෙලස් තියෙන දායකට. එනිසා මේ කෙලස් පඳුරෙන් පඳුරට පැනපැන යනවා වෙනුවට වරින් වර හෝ යගේ නික්ලේශී මධ්‍යස්ථාන වලට ගන්නයි මූල කර්මස්ථානේ අපිට දීලා තියෙන්නේ මේ කය. නිසා හිත පිට ගැන එකන කරතර වෙන්න එපා. ඒක ස්වභාවය. පුළු පුළුවන් වෙලාවට නැවත නැතු මූල කර්මන්තයන්ට අරගෙන චිත්තක්ෂණේ චිත්තක්ෂණේ බේර ගන්න ගන්නවා. ක්ෂණ සම්පත්තිය. ඒකට දෙයන්නාංශ වාක්‍යන්නේ නැහැ. බුදුහමඳුර වාක්‍යන්නේ නැහැ. Taman ඒක ගැන දන්නවනම් එයා බලනවා සියලු දේ බහාතබල විශේෂයෙන්ම අපි භාවනාව කියන වෙලාවකදී හැකි තාක් දුරට අර අජත්ත ගෝචර භූමියේ තමන්ගේ තාත්තගේ භූතලේ ඇතුලේ ඉන්නවා. එසකොට අනතුරු නැහැනේ. එකෙන් පිට පැනම ගමන් අනතුරු. එතකොට පුත්‍රයන්ස් කියනවා ඔබ කොච්චර පිළිත් නෝල්කට ගැවුවත් කොච්චර සෙට් කරේ කියලා තමයි ඉන්නේ අනුතරේ. අච්චත කොච්චර ආරමුණ ගෝචර භූමියයි. තමන්ගේ ගෝචර භූමිය තමන් අරසයි. ඒක තේරුම් අරගන්න තව කෙනෙකුට හේතු ගන්න බෑ ප්‍රශ්නා කරන්න පුළුවන් සාකච්ඡා කරන්න ඕන තමන් තේරුම් ගත්තා නම් එයා දන්නවා හිත හැඟුම් මුදා හැරියන කෙලස්. හිත යෝජනා කරලා බුදුහමෘතික එකක වෙච්චි මූල කර්මත්තානේ හිටියනම් සාපේක්ෂව කෙලෙස හැබැයි ඒකට ඉන්න බැරි නීරසයි නීරසයි කියන්නේ භාවනා දියුණුවයි දැන් මේ ළඟදී මම කියුවාට ඔයලා තියෙනවා මුළු ලෝකෙම ගුරුත්වාකර්ෂණය අඩුවෙන්ම ක්‍රියාත්මක වෙන තැන. ලෝකයේ අපතන ගුරුත්වාකර්ෂණය තියෙනවනේ. නමුත් මම දන්නේ කොහොමද ඒගොල්ලෝ හොයන්නේ කියලා. ගුරුත්වාකර්ෂණ අඩු තැන් තියෙනවා. අඩු තැන පොළොවට ඇදෙන ගතිය අඩුයි, කාමයට ඇදෙන ගතිය අඩුයි. සත්‍යර්මය වෙනවා වැඩි. ඉතින් අපිට ලෝකයේ හැමතැනම ඉන්නවා. එහෙම තියෙනවා නම් තැනක්. අපි ඒ වගේ තැනකට ගිහිල්ලා අරස වෙන්න එපා. අනිත් අංගවල හිටියා මට දන්නේ නැතුණා කියලා හරියන්නේ නැහැ. ඒ නනතුරු එක විදියයි. ඒක නිසා අපිට තේරෙනවා නම් අජත්තර ගෝචර අරමුණේ මේ ආකර්ෂණය අඩුයි. කෙලෙස් ආකර්ෂණය අඩුයි. කෙලෙස් නැතුව නෙමෙයි සාපේක්ෂව අඩුයි. ඒ නිසා එතන තමයි පරිශ්‍රණය කරන්න ඕනේ කවදා හරි සාර්ථක වෙන්න. කෙලෙස් කොට කේන්දකට පරිවර්තනය කරාට ඒ පරිශ්‍රණය සාර්ථක වෙන්නේ නැහැ මොකද පසුබිම සාධක බලයි. ඒ නිසා මේ අරඤ්‍යගත, රුක්ක පොළගත, ශුන්‍යාකාරගත පරිසංසක්පන වාඩි වෙන එක සුතු අධිනක මේ සේරම අර පරිසරය සකස් කිරීම. ඒක බුදුරජාණන්සේ තමන්ගේ අත්දැකීමෙන් හදලා කියලා තියෙනවා වැඩි වෙන්න නම් මෙන්න පසුබිම දීලා හදාගෙන හොඳට ඒක හැදුනට පස්සේ මට සාමාන්‍ය තැනක ඉඳලා වුණත් බේරෙන්න පුළුවන්. අනේ ඒ දේ අබුද්ධෝත්පාද කාලවල නැති නිසා ඒ මූලික පසුබිම සකස් කරලා දෙන්න හෝ කියන්න කවුරුත් නැති නිසා අපි පරිශ්‍රය නොකරනා නෙවෙයි. පරිශ්‍රය අසහතකයි. අපි ඔපරේෂන් එක කරන්නේ ඉන්ට්‍රස්ට් එකේ තියටරයක් ඇතුලේ. ඔපරේෂන් සාර්ථක වෙන්න පුළුවන් ඉන්ෆෙක්ෂන් එකක් එනවා. එතකොට පේන්නේ අවසානයේ තියෙන අසාර්ථකත්වය. මොකද හේතුව තියටරක පිසුදු නැහැ. සර්ජන් දක්ෂයි, උපකරණ හොඳයි, නර්ස් හොඳයි, ඩයග්නොසිස් හොඳයි. නමුත් ඕපන් කරපුවාම මිසු බීජ යනවා අසාර්ථක. ඒ නිසා ඉස්ලාම් බලන්න ඕනේ ඔක්සොපර් දොස්තරයි ක්වොලිෆිකේෂන් තියෙදී. මේ භූමිය අලුතෙන් කෙලස් නොපදින තැනක් වෙනවා. අලුතෙන් ඉන්ෆෙස්ටේෂන් දෙන්නේ නැති තැනක් වෙනවා. ඒකයි සිංහල වෛද්‍ය ක්‍රමයේ ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේ තියෙන ප්‍රධාන වෙනස. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේ ඉස්සල්ලාම ඩිස්ඉන්ෆෙක්ෂන් ගැන හරි ඉන්ට්‍රස්ටඩ්. ඒක නම් උත්තරම් පර්වෙනවා. සිංහල වෛද්‍ය ක්‍රමයේ කිසිම තැනක නැහැ සිංහල වෛද්‍ය ක්‍රමයේ ඔපරේෂන් එක කරන්නේ සාමාන්‍ය එළියේ. ඒ ඔපරේට් කරන්නේ ලිටර් 50 100 තියෙදී. තියටරේට ගන්න පුටුව කොට ගත්ත කැමති. හරියනියට හරිය කියලා කරනවා හරියන්නේ. ඒක තියටර්ස් නෝදා මොකුත් නැහැ. ඒත් ඔක්කොම කරන්න බෑ. අනේ වගේ මේ දෙක නිසා ඉංග්‍රීසි යුදකම ගිය කඩාගෙන disinfection and anesthesia නිසා. මම අන්තිමට හිතුවා මේ දෙක සාරභෞමයි කියලා. නමුත් දැන් ඒක නිසා භයානක ලෙඩ වගේක් ඇවිල්ලා තියෙනවා. සිංහල විදිහින් සනිට කරන්න බෑ. ඒ නිසා මේ පසුවිම සාධක තියෙන්නේ බුද්ධ උත්පාද කාලෙ විතරයි. සූත්‍රයේ උපදීන කියන මේකේ සාමාන්‍යයෙන් තේරෙනවා අපි ඉඳගෙන පුරුදු ඉඳලා කරා දුකේ ඉඳ සිද්ධ වෙනවා. ඒ වගේම සමහර වෙලාවලට හිතේ ගොඩක් හිතාගෙන ඉන්නේ නැතිනම් භාවනාවේ විද්‍යාමාන පාඩම සිතුවිලි කරන්නේ කාරණේ දේවල් වගේ දේවල් කොටස් මත වෙනවා ඒ වගේම උත්තරාන් මොන ආකාරය වලට සැලසුම් ඒ වගේ දේවල් වලින් ඈත්ෙන්න දැනගැනීම මෙවුවා උපදි කියන වචනයට කිට්ටුවෙන් මතක තියාගන්න උපාදි කියලා වචනයත් දෙකම එකයි. මේ මේක දෙන්නේ කිත කැත වශයෙන් උපාදි දෙනවා. අපේ අම්මා කියන්නේ උපදී උපාය දෙක නැච්චර දෙන අප්පා අම්මා කිය උපදී කුපාඩි කියන වචන දෙක සමානයි. උපාදි සහ කුපාඩි කියන වචන දෙක සමානයි කියලා අම්මා කියනවා. ඔතන මට බැනමු ගාම බෑන විශ්වවිද්‍යාලයට ඒකදී උප කුපාඩි වෙනවා. මට තේරෙනවා මේ උපදී සහ උපාදි දෙක අතර පුංචි සම්බන්ධකමක් තියෙනවා. ඉතින් මෙහි ආවත් අපි ඒව තමයි කල්පනා කරන්නේ. මේ භාවනා කරලා අරමුණක් දීලා තියෙද්දී කරන්න තියෙන දේවල් සහ කරපු දේවල් ගැන කල්පනා කරනවා කියන්නේ මේ උපදී යමක් කමක් අපි හම්බ කරන්න ඉතාලින් ඉන්න දේවල් තියෙනවා. ඒ සේරම මේ වර්තමාන මොහොත උසුළු විසුළු පපා කෙලසනවා. එනිසා අපි දැනගන්න ඕනේ මෙවට ආරාධනා කරලා ගෙට ගන්න එක නෙවෙයි. මේවා අයින් කරපුවත් ඵලයන් කිව්වත් යන්නේ නැති දෙයක් මේ උපදී කියන්නේ. අපි එදිනදා ජීවිතේ කරන්නේ මේවට ආරාධනා කරලා පාරවල් කහපත් දාලා වටතිර ඇදලා තිරේලලා මේ පාවඩේලලා ගෙන්න ගන්නවා. අයින් කරන්න ගිය දවස් දෙනවා ඵලයන් කිව්වත් යන්නේ එනිසා සෞපදිශේෂ, නිරුපදිශේෂ කියන තැන එවත්තම් මාර්ගාංග දෙකේ තියෙනවා උපදිවේපක්කා පුඤ්ඤ භාගියා ඊට පස්සේ මා ලෝකෝත්තර පැතර කියලා ගියාම කියනවා ලෝකෝත්තර මග්ගංගා ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගපත්ත තියෙන තාක්කල් පුඤ්ඤ භාගියා කුසති කුසල වේපක්ඛා උපදි වේපක්ඛා උපදි රැස්කිරීමක් වෙනවා. ඵල ඥාණයට කියනවා මම නැත්නම් මාර්ගයෙන් එහා පැත්තට ගියා මේක හරියා අට්ටංගිකා මග්ගංගා ලෝකුත්තරා. ඒසම මේ ආධ්‍යාත්මය පැත්තෙන් අපි පින් කරනවා රැස් කරනවා කියන එක උපදි කියන එක රැස්කිරීමත් එක්ක බොහොම සම්බන්ධය යන එකක්. රැස් කරන තාක් රැස් කරන්න බලන්නේ අකුසල විතරයි. ඒකයි බුදුදහම කිව්වේ කිසි අකුසල් නොකිරීම තමයි පළවෙනිම දේ. සම්බවවස්සකරණ තමයි අපේ ජීවිතේ තේමාව වෙන්නේ. කුසල සුබ සම්පදා එන්නේ අකුසල රැස් නොකිරීම දක්ෂයාට විතරයි. දැන් ආගමදී කියන්නේ කුසල සුබ සම්පදා ඉස්සරහට දාලා අකුසලින් වෙන්වීම කියන එක අපේ මතකෙන් අයින් කරා. ඊට පස්සේ අපි අරයට වැඩි මෙයා කුසල් කරන්න හදනවා, තරඟ කරනවා, රණ්ඩු කරනවා, කුසල් රැස් කරනවා. එනිසා උපදී කියන දේවල් අපි කරකෝල අතහැරලා අරක දෙන්නම් මේක දෙන්නම් කියලා අපිව දැපෙන්න මඟන අපි නටවනවා. ඒ නිසා උපදී නැතුව බෑ. ඒ නිසා උපදී මේක මේ ඵලයන් කිව්වත් කැනති කොහොල්ල වගේ જાතියක් කොට අල්ලබදා ගන්න ඕන දෙයක් නෑ නේ. අනිත්‍ය කර්මානුරූප ඉඳ තියෙන කොහොමඩක් වෙනවා. ඒ නිසා අපි පුළුවන් නම් බලන්න ඕන උපදීන්කෙන් తాවකාලිකව රිමෙන් කරන දවසේ යම් ප්‍රමාණයක් හෝ වර්තමාන මොහොතේ හිත පවත්නවා නම් ඒකට උපදීන් බලපෑම් කරන්න බෑ. වර්තමාන මොහොතට උපදීන්ගේ බලපෑම නෑ. ඒක හරියට බංකරයක් වගේ. යුද බිමේ තියෙන බංකරයක් වගේ. එතකොට අපි බංකරය ඇතුළට ගියාම අපිට ඒ වෙලාවේ එහෙම යන බුලට්ස් මෝටාර වලින් බේරෙන්න පුළුවන්. ඒ නිසා උපති පිළිබඳ ඒ නියම අකල්පය ආවට පස්සේ අපිට පේනවා මෙතෙක් කල ඒක ආවේ අපි වට ආය ආරාධනා කරන නිසා. ස්තෝත්‍ර කියලා අනේ එන්න කියන නිසා ආවේ. කවුරුත් කියපු නිසා නෙමෙයි. ඒ කියන්නේ ආරාධනා නොකර සිටීම පවා විශාල පෞරුෂත්වයක්. ඒක නිසායි කියන්නේ මේ මේ හොරෙකුටයි තමන්ගේ පුතයි කියලා හිතන ආරාධනා කරලා තියෙන තුන්ගේට ආවට පස්සේ ඌ කරන්න ඕන දේ කරනවා. කපේ භාගයක් තියෙනවා. මානව ස්වාමීන් වහන්සේ මේ ආනාපානසති භාවනාව සම්බන්ධ වෙන භාවනාව සම්බන්ධ වරින්නොට අපේ අපේ කය සාහිත පිළිබඳ සිතට යන්නේ කොහොමද ඉතිරියවා ඉතිරියකට වාර කරන පිටාරේ වශයෙන් ආනාපාන සති වඩනකොට ආනාපාන කරන සිත වෙනමක් හැරෙනවා සිතුවිල්ලක් වශයෙන් මාස්කාරය කරලා බාහමක මුලින් පාපයකට පස්සේ වගේ දැන් ආයතනපත් වෙනවා කයේ ක්‍රියාකාරීත්වයේ සිත වෙන මේ කායස්ථය ප්‍රසිද්ධන්නේ නැතුව සිත වෙනස් වාගේ මුලින් කාය වාගේතික සිත වෙන කායක බලපෑම ආකාරයට විදිහට මානසිකාරයට කරලා ආසව ප්‍රාසවාස වාක්‍යයේ ඇතුළත දැනෙන ආරම්භ කරලා සිත ඊලෙස බලාගෙනදී විකාශ කරගෙන ඉති හරියට සිදුවන හුස්ම රැකීමක් විදිහට සාකරලා ඒක සම්බන්ධ සාධන පාන කරගෙන යනකොට ආත්මවල ආස්වාස් ප්‍රාස්වාස් වාතේ ඉලක්කසි අනාසන් වාරයේ කියන්නේ ක්‍රමානුකූල ආස්වාද ප්‍රස්වාස වාතයේ දීපක් අදී වස්තුව වෙලා මේ වගේ වෙන සම්පූර්ණ කර්තේ කය සංසිද්ධයක වැඩි වේදනාවක් ඒකේ වේදනාව අපිට තේරෙනවා ආස්වාද ප්‍රස්වාස වාතයේ අදී ස්කන්ධයේ අදී නැතොත් කය නාලිස්සතරේ වලට කරේ මොකද විකාර දැනකොට මේ විකාරයේ ඉවකාරය නිසා අර ආහාරපානය කරලා බලපෑම. මේ බලපෑම මත ඒ ආකාරයක මානසිකාරය කරනකොට යම්සි අවස්ථාවක් ඉක්නොත් මම භාවනා පටන් ගත්තේ මම ඉලස්තරයි මේ ක්‍රියාවලිය දකින්නත් නෑ. මානසිකාරය නිසා අර ඇති වේදනා ප්‍රතික්‍රියාවන් අතර ඒ මේ ඇතිවලා ඒ රිදී නැත්නම් තෙරපි වගේ දේවල් තුළ පිළිවෙලතාව වැඩිවෙනකොට මට ඒ සම්බන්ධව කිසිම අර්ථකාරියක් නැහැ මේක පාලනය කරලා තියෙන කාරිය අදහස ගෙන්න පුළුවන් කවුරුනලා කොහොම මාරු කරන්නේ කියන දැන ඔය කියලාට ඒ විදිහ මාරු කරන්නේ නැතිව අර මුලිකත් මාස්කාරය මත රැඳිලා නෑ මට මේක මාරු කරන්න කිසිම අර්ථකාරියක් නැහැ කියන හැඟීම ආවට පස්සේ අර මගියදසේ හැකේ සම්බන්ධ විඥානයේ විසින් අපිට මේ මේ කවුරු දෙනාගේ මේ කියන මාර්ගාවේ වෙන අදහස අපිට කියන්න කරන්නේ බැරි කියන එක ඒ කියන්නේ කියපුවාම ඇත්තම වේදනාව ප්‍රමාණිකව අධ්‍යයනයක් දැසෙත් කියනවා. ඉතින් ඒ වාස්තවන්නේ අර භාවනා විද්‍යාත්මකව මේ විදිහට සිත සහ කය කියන කොටස් දෙකට වැඩි කරලා අර බාහිරේ ඉන්න ශරීරය පාතවන්න මානසිකාරයක නිසා කියලා මට ඒක සංකේතයේ ඒ වාන මාකට බැලලා තියෙනවා. මෙහෙමයි පුත්‍රජානන්සේ ඊර්තිපාද හතරක් විශ්ව කළ දෙයතුන යමක් ලකා වීම සඳහා යන්න පුළුවන් පාරවල් හතරක්. ඡන්ද විදී චිත්ත විමර්ශනය කතා කරන චිත්ත විචිපාදේ ගැන අපිට අපේ අදිෂ්ඨාන ශක්තිය සහ චිත්ත ශක්තිය කියලා සාමාන්‍ය ලෝකේ පාවිච්චි කරනවා. වාඩි වෙනකොටම අදිෂ්ඨානයක් ගන්නවා. නැත්නම් චිත්ත ශක්තියක් ගන්නවා මම මේ කායික ක්‍රියාවලිය ආනපනදියා බලනවා. ආගෙන මොනවද ආවට මම ඒකට අවධානය යොමු කරන්නේ නැත්නම් ඒකට නතු වෙන්නේ නැහැ කියලා මේක අරගෙන ගියොත් අදිෂ්ඨාන ශක්තිය විල් පවර් එක චිත්ත ශක්තිය ආධික කෙනාට මේ ක්‍රමේ හරියනවා. මොකද හැම කෙනාටම ජීවිතේ සමාන චිත්ත ශක්තිය නැහැ. ඒකෙන් සමාන මේ දර්ශනයක් නැහැ. එනිසා මේ චිත්ත ඉර්ධිපාදයේ තියෙන එකන භාවනා කරලා කරලා යම් ප්‍රමාණයකට මේ අදිෂ්ඨානයේ තියෙකන යා නිකන් පිඹල අරිනවා අදිෂ්ඨාන ශක්තිය. කරන්න පුළුවන්. හැබැයි යාට කියන්නේ ඔක්කොටම මේ කරන්න පුළුවන් කියලා. තව කෙනෙක් මීමන්සාවෙන් කරනවා මේක. කකුල මම වෙනස් කරනවා වෙනස් කළා ඉවර කරනවා ආයෙ මං යනවා සතියට. නිසා කකුල වෙනස් කියන විදිහට අඩු මං ගණන් ගන්නෑ. නැත්නම් චිත්ත 이르දී මීමන්සා irdi විරිය irdi විරියෙන් කාගෙන ඉන්නවා. ඊළඟට පුදුජානසේ ක්‍රම හතරක් දේශනා කළා තියෙනවා. ඒකෙදී අපේ ගෞතම සර්වජන් වහන්සේ මේ විරිය ඉදිපාදයට ඉදිපාදිසවන් කියාගත්ත කෙනෙක් කියලා පසුව මේක විග්‍රහ කරනයි කියනවා. උදාහරණයක් වශයෙන් කියනවා මත්තර බුදු වෙනවා මෛත්‍රී බුදුජානක වහන්සේ දුෂ්කරක්‍රියා කරන්නේ රජයන්තුම් පිටින්මයි බුදු වෙන්නේ කියලා. ඒ යන්නේ චිත්ත ඍතිපාතේ වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ අපි එක එක වෙලාවට අපි ඍතිපාත එක එක දේවල් වෙනවා. සමහරවම ඇතර ඍතිපාත කොටු වෙලා ඉන්නේ චිත්ත විතරයි තියෙනව නෑ. තමයි සාමාන්‍ය පුත්තිලෙකුට වරක චිත්ත ඍතිපාතින් යනවා වරක හිමංසයි ඍතිපාතින් යනවා. දික්ටි නැත්නම් විරිය එක එක ඍතිපාත වලින් යනවා. මේ ඒකයි මේ භවනා පිළිබඳ එක එකන පොත් ලියන්නේ. ඇත්තට මෙයාට ඒක හරි ඒක බොරු නෑ. නමුත් එයා මේක මුළු සාධාරණීකරණ හදනවා ලෝකෙට. එහෙම කරන්න බෑ. මේ චරිත වෙනස්. මේකට කියන්නේ චිත්ත ශක්තිය, අධිෂ්ඨාන ශක්තිය, එහෙම නැත්නම් will power, volitional power කියලා. නෑ මම මොනවා කරෝ වෙනස් කරන්නේ නෑ කියලා. ඉන්න මේ විදියට අපිට අපේ කකුල මරන්න පුළුවන්. අධිෂ්ඨානයක් වෙනස් කරන්න ඕනේ කියලා ඒකෙන් මේ කකුලට එළිය යන ගමන නැතර කරලා ඒ තරමට මේක බලවත්. ඒකෙන් තමයි මේ මානසික රෝග ගොඩක් ඇති වෙන්නේ. ඉන්ටර්නල් බ්ලොක්ස් එනවා. එයාට බ්ලොක් කරන්න පුළුවන්. බ්ලොක් කරලා පස්සේ මේ පැත්ත වැඩ කරන්නේ. අපිට මේ මේ අංශභාගය හැදෙනවා. මේ වගේ වෙන්නේ. ඒ වගේ ශක්තිය නිසා මේක මේ ඉර්ධිපාද පැත්තෙන් තමයි මට හිතන විග්‍රහ කරුවොත් ලේසි කියලා. මේක චිත්ත ඉර්ධිපාදයට අයිති චරිතයක්. නමුත් එයාට මීමන්සා ඉර්ධිපාද, විරිය ඉර්ධිපාද ඒව තියෙනවා. තව ඕනනම් ඒ ටූල්ස් උත් පාවිච්චි කරන්න පුළුවන්. නෑ වැරද්දක් නෑ. ඒක නම් නමතක ජෙනරලයිස් කරන්න බෑ. අපිට ඔක්කොම මේ කළ යුතු මම හැමදාම මේ කරනවා කියලා ගන්න බෑ. වැඩ කරන වෙලාව ආශිර්වාද කරනවා. අනික් වෙලාවදී මේ මන්සයිස් පාරි දානවා. විරියේච්ච පාරි දානවා. එක එක ක්‍රමවලට අපි පැලෙන හැටියට මැස ගන්න එක තමයි මේ සූත්‍රමය ඥාන කියන එකට තියෙන ලාභය. මේ සමහර චරිත තියෙනවා. ඒ චරිත ඔය කියන මේ සමතේ චිත්ත ශක්තියම වැඩ කරන චරිත තියෙනවා. ඒක වැරදි නෑ. ඉස්තිපාද ආතර කියන්නේ මීමාංසා ඉස්තිපාද, විරී ඉස්තිපාද, චිත්ත ඉස්තිපාද, ඡන්ද ඉස්තිපාද. කුසල ඡන්දේ මම මේ දේ කියන්නේ තමන්ගේ තියෙන ශ්‍රද්ධාව ඉදිරිපත් කරන යනවා. ශ්‍රද්ධාන් ප්‍රයි ඉස්තිපාදේ පාඩපත් කරනකොට කුසල ඡන්දේ පාඩපත් වෙනවා. ඉතින් මේ විදිහට මේ ලෝකයේ විවිධ කට්ටිය විවිධ විදිහට ඒ ශේෂ්ත්‍රවල වැඩ කරන්නේ. ඒ මොකක් හරි ඉදිරිපාදයක් ස්පෙෂලායිස් කරලා. මේ බුදුදහම හතරේ ඉදිරිපාද වඩමු කෙනාට කැමති නම් කලපක් ආවුස විඳින්න පුළුවන් කියලා. ඒ කියන්නේ මායාවෙන් කියනක ඕනේ නැහැ මට ඕන නම් ඉන්න පුළුවන්. ඒ වගේ ඉතිපාද භාවනා කරන එකේ තියෙන ලොකු මේ ලෝක ශක්තිය ස්වභාවික ශක්තිය පාලනය කරන්න පුළුවන් ශක්තියක් වෙනවා යාට සීමිත ප්‍රමාණයක. එහෙම නැත්නම් ලෝක ශක්තියට අපි යට වෙලා යන්නේ කයි වෙන්නේ. කොස්මික් එනර්ජි එකට. එම විය යුතුයම නෑ නමුත් මේ මාතෘකාව විරුද්ධව තියන්නේ ඒක ලාභයි. අපිට තියෙන චිත්තීත්පාදේ විතරමයි කියලා වගේ නැත්නම් මෙයා ළඟ තියෙන චිත්තීත්පාදේ විතරයි කියලා කියන්න බෑ. මේ වෙනස් වෙන ලෝකේ. බුදුචාන් වහන්සේට ඒක කියන්න පුළුවන්. ආශයර්ෂේ ඥානෙ කියන්න පුළුවන්. දැන් මෙයාට මේ මෙතෙන්ද මේ මේ ඇනේ මෙතෙන්ද ගහපන් කියනකොට දන්නවා. අපි පොට්ටෙට ගහනවා. අරකටත් ගහනවා මේකටත් ගහනවා ගැහුවට පස්සේ අයියා වෙලා කෑ ගන්නවා අයියෝ මම නම් දැනගෙන ගැව්වේ මම ඒකටත් ගහනවා කියනවා ඒත් ගහනකොට කන බල්ලන් ගැහුවා තමයි වෙන්නේ හරියටම කන්ටෙක්ස්ට් එක මතක නැහැ. සමාධියේ තියෙන මේ ආකර්ෂණ ශක්තිය, සමාධියේ තියෙන මේ වශීකృత භාවය, සමාධියේ තියෙන මේ කාන්දම් බලය ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකත් එක පැටලෙන්නේ තියෙනවා. මොකද සමාධිය හැම වෙලාවෙම ධිට ධම්ම සුඛයක් ඇති කරන දෙයක්. ලැබෙනකොටම සුඛයක් වෙන නිසා ඒ සමාධියට ආකර්ෂණයක් තියෙනවා. විපස්සනා කරනකොට තියෙන්නේ ක්ෂය වෙනවා දකින්නවා, නිරුද්ධ වෙනවා දකින්නවා, නීරසකම කම්මැලි කරන ඒකට බැඳීමක් කරන තියෙන ඊට අඩුයි. ඒකට වෙනමම ඩිටර්ජන්ට් දාන්න ඕනේ වගේ නැහැ සමාධියෙන් නම් දැම්මේ නැත්නම් ඒකට බැඳෙන්න තියෙන ආකර්ෂණය තියෙන නිසා ඒක පිළිබඳව දන්නේ නැත්නම් මේ කල්යතු අධිෂ්ඨාන කරන්නේ නැත්නම් ගුරුවරයෙක් එක්ක වැඩ කරන්නේ. ඒතර ගුරුවරයා තේරුම් ගන්නවා මෙයා දැන් ඕනෑමට වැඩි මේකත් එක්ක වැඩි භජනේ. එතකොට ඒකට උපක්‍රම කරනවා. ඇත්තටම මේ මේ භාවනා මධ්‍යස්ථාන උඟක් કોઈ නීති රීති ඔක්කොම දාලා තියෙන මේ සමාධි භාවනා කරන අයට. ඒගොල්ලන්ට වැඩි භාවනා වැඩෙන්න වැඩෙන්න ඒකට ආකර්ෂණය වීම නිසා පාඩම් පිටපයින් තියෙන ඉඩ වැඩි. විපස්සනා කරන අයට සර්වචනන්සේ සෑහෙන දීලා තියෙන ඉඩක්. තමන් ගුරුවරයෙක් කරලා පැවිදිලා නැත්නම් තැනකට ගිහිලා ගුරුවරයෙක් දකිනවා. දැන් ගුරුවරයෙක් කියන තැනට යනවා. ගිය ගමන්ම ගුරු එයාගේ ගුරුතන්තර බාර ගන්න එපයි කියලා තියෙනවා. බලන්න කියලා තියෙනවා මෙයා උගන්වන්නේ සමථද විපස්සනාද? තමන් විපස්සනා එක්කෙනෙක් නම් සමථ ගුරුවරයෙක්ට බාරගත්තොත් දෙන්නම පටලයි. සමථ එක්කනනම් බාරගත යුතුමයි. මොකද එයා ඉන්නේ නිකන් හරියට වැඩි විපත්තිච්ච ගෑනු ළමෙක් වගේ ඇස් බැල්මේ ඉන්නවා. විපස්සනා වදිනම් කොල්ලෙක් වගේ කොල්ලන්ට මේ අවස්ථාවේදී තියෙනවා නමුත් අරතරම්ම හානි වෙන ගතිය අඩුයි. ඉතින් මේ දෙක මේ මේ දෙකේ විපස්සනාව කියන එක කොම් වුණා. මේ සමතෙත් එක්ක විතරයි ආගම යන්න පටන් ගත්තේ. මේ මේ අවුරුදු 20ක් ඇතුළත තමයි මේ ආය විපස්සනාව ඇවිල්ලා පණක් ගහලා ඇවිල්ලා තියෙනවා. ඒතකොට සමතයත් නැගලා ගියා ඒ ලැබිච්ච ලාභේ. නැත්නම් මේක හොඳ වෙලාවක්. නැගලා යනවා. මේ පසුගිය අවුරුදු 50 60 ඇතුළත සාසනේ නැගිට්ටේ සමතේ නිසා නෙමෙයි විපස්සනාව ඉදිරියට ගත්ත නිසා. ඒකට සමත කට්ටියත් කැමති නෑ, කතෝලික කට්ටියත් කැමති නෑ, මුස්ලිම් කට්ටියත් කැමති නෑ. හැබැයි අරින්නේ ගත්ත එක අරගෙන යනවා. මොකද <clears throat> විපස්සනා කාර්යය දියටින් ඉන්ද්‍ර ගෙනියන්න දානවා. කෑකෝ සංඝාරය නෙවෙයි වැඩේ කරන්නේ. ඊ නූලේ තමන්ගේ වැඩේ කරා. කෑ ගහන එක නන මොනවක් කරන්නේ. දැන් අහුවෙනවා. ඇත්තට මේ මේ සමත විපස්සනා යෝනිසමස්කාරය තියෙන එක දන්න මේක අරසා කරගෙන වසංගකන ගිය තරමට ගමන යන්න පුළුවන්. කෑ ගහන්න ගිය ගමන්, හෙලි කරන්න ගිය ගමන් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. ඔව් ඒ විදිහට උපදෙස් දෙන්න පුළුවන් ඒ කියන්නේ ඇතුළත නතර වීම කියලා. බුදුරජාණන් කියනවා මගේ ගමන මම ගියේ බාහිරට ගාථාගෙන යන්න දුන්නෙත් නෑ මම ඇතුළත නතර වුණෙත් නෑ. ඉතින් දේවතාවා කියනවා මට තේරෙන්නේ නෑ ඔබ වහන්සේ මොකද්ද කියන්නේ. ඒ කියන්නේ ඇතුළත නතර වුණා නම් ගිලෙනවා. දිරල්ට අමුණා නම් ගසන්නේ නෑ. මම ගිලෙන්න දුන්නෙත් නෑ ගසගෙන යන්න දුන්නෙත් නෑ ගාන තීවර කපාන මං යාපැත්තට ගියා. ඒ කියන්නේ සමතේට යනකොට අනිවාර්යයෙන්ම එතන ටැග් ගහීමක් වෙනවා. ඒකට බැඳීමක් ඇති කරනවා. ඒක දන්නවනම් හානිය අඩුයි. ඒක නිසා සමාධිය හැම වෙලාවෙම වශී කරමින් යන්න ඕනේ. ප්‍රශ්න පිරිසුදු නැහැ. රබර් පටියට ආතතිය දෙනවා කියලා කියන්නේ දෙපැත්ත රදින්න එපා. දෙපැත්ත රදින්න නැතුනම රබර් පටිය ප්‍රകൃතියට එනවා. ආතතිගත වෙලා නැහැ. ඒ වගේ තමයි මානසික ආතතිය කියලා කියන්නේ විෂම බලවේග දෙකට අහු වුණාට පස්සේ ඒ මනසට මොනවක්වත් කරන්න බෑ හිර වෙනවා. ඉතින් ඒක භාවනාවදී කරන්නේ choiceless awareness එක කරා කිසි දෙයකට වැඩි පූර්ණ නිගමන වලට එන්නේ නැතුව එනදී පාර ගැනීම හරහා විශේෂම සතියේ ආතතිය ඇති වෙන තියෙන දෙපැත්තලා තියෙන බලවේග දෙක ඒව නිකන් ක්වොලිෆයි කරලා දානවා. එහෙම නැත්නම් ඒවා නිලීන කරලා දානවා. නිසා සතිය දන්න ඕනම කෙනෙක් දන්නවා. සතියේ තියෙනවා නිවනේ ලක්ෂණය. සතිය තියෙනවා නම් ලැබෙන දේට ප්‍රතික්‍රියා කරන්නේ තියෙන දේ බාර ගන්න. තියෙන දේ බාර ගන්න කිසිම දවසක සුභධර්මයේ තරම්ම කරුණාවන්තයි. සුභධර්මයේ තරම්ම කිලිමව වාගේ කතාකත් අපිට කරදරයක් කරන්නේ නැහැ. අපි සුභධර්ම වෙනස් කරන්න හදනවා අරක වෙනකොට මේක දීපන් කියපු ගමන් ඉතින් ඉතින් ඊට පස්සේ ඉතින් ඒකේ මේක තරතිරන්නේ ඊට පස්සේ ආතතිය තමයි. වර්තමාන මොහොතට එන්න කියනවා. ප්‍රධාන first and foremost. තම වර්තමාන මොහොතේ ඇවිල්ලා බලන්න කොච්චර යාතිසනකට එන්න බැරි කමකුත් නැහැ අවශ්‍ය තියෙනවා නම් ආවොත් චන මාත්‍ර වශයෙන් දැනගන්න පුළුවන්. වර්තමාන මොහොතදී වතර ආතති බල පහර දෙන්න බෑ. ඊට පස්සේ කියනවා මෙන්න මේකයි උත්තරේ. ඒක බහුලීගත කරනවා ඔබට කැමැති තාලයකට කියලා. මොකද මානසික වර්තමාන මොහොත කියන එක ආගමික දෙයක්. ආගමකට බඳවා ගැනීමක්වත් නෙවෙයිනේ. වර්තමාන මොහොත. Okay, you mentioned in the previous uh, English talk that some of the elaborate on the personal aspect You say that some people have an affinity to vipassana first. Just, Just see vipassana is something, see as it is. The samatha is see one part of the world. The particular object, you get absorbed into that. So it is not the reality as such. But it is a must for the agitated mind to get some kind of anchorage. And after getting the anchorage, again you can look at the world, things as they are. Also, oh, you, first you can see things as they are if you are endowed with, and then again if you wish you can go to the absorption also, it can be play each other. So with that explanation, can you, would you mind to raise your question again? But these things are something to be understood. Of course, there are theoretical things, but never get you can get satisfactory answer. But the Minjan is a magician. Magicians are not happy to explore their magical tricks. If you go humbly, say, maybe a respectful magician, would you mind to explain me how you trick the people? Do you think that he is going to very happily give a private interview and tell you all the secrets? So therefore, you have to tackle them in a strategic way Tackle all the peripheral thing ultimately vijnana will get trapped. So there is a huge practical side, huge pragmatic side. Then you are with the uh, potential, with the positive thinking and good positive points, then only you can tackle it. Till that, what you do is removing its limb by limb, different limbs you uh, make disable, then only you tackle it. Vijnana is something very tricky, very difficult to uh, put into words, put into in a linear kind of presentation. But many are very, very engaged with that. Uh, that means they are not practical. They are not doing what they used to do. Instead, they are going to tackle it by through the intellect. Very difficult. When you propose a question... Oh, by asking question, you can't go nowhere. You have to try be here and now and ask, who am I? And if you are to come to the question, what do you feel? So anyway, that you are one person in the world already searched. Some people never raise this question. So with that kind of a thing, what can you contribute to this answer? What do you feel? no, no, what am I is nothing related to religion. It is about sati within your jurisdiction. That's why you are well qualified not to talk about the social aspect, not to talk about the political, religion, economy, nothing. What am I? Therefore, it is a spiritual. Uh, to help you, I would say, definitely you get an experience, never you can explain. That is, who am I? So therefore a question exists. Answer is there, incommunicable. Incommunicable. You can't communicate. No. Whenever you are communicating, never you explain the truth. Never. So that is why it is a everlasting question. But practically you can go there. Without explaining to others, definitely you know. Whenever you here and now, you are there. moment you go to communicate, you are in a hell of a trouble. So here and now Yes, I didn't get the question. But it's a two aspect. One thing is to get into the present moment. The second thing is to continue to the next moment. These are two aspects of the same thing. First thing is just mere understanding, just mere stark opening, here now I am. And the next thing is how to maintain this balance to the forthcoming moment. So therefore we are not tackling about the continuity at the beginning, we try to understand Satimatra, it is called uh, uh, bare attention. Bare attention, yenavayana. And when and where are you possible, you come into that. Don't worry about the continuity the endowment you're going to get, the gift you are going to get is more and more you fight, the continuity you're going to get. It's a kind of a gift. It's a natural, it's a, for certain, for sure, that gift is going to happen. So what you do is, when and where possible, bring the mind to the bare attention, the sati mantra, and then ultimately you find uh, new way of looking at the problem of living, looking at the looking at the problem of suffering, problem of the world, problem of the coexistence, everything. Because you occasionally you can come to the oasis, you can come to the refuge, you can come to the here and now. That's the kind of endowment we have, the potential we have, we have to explore into that. meditation and walking meditation, is that... That is, that is a kind of a practical hint do it one thing at a time and that done will. One thing at a time and that done will. Very simple thing. You try to be wholeheartedly with one thing. Next moment also the wholeheartedly with whatever the thing, one thing. So this is the one thing is the breathing effortlessly. Walking, it's a kind of a journey without a destiny. You just go and come. That's called pace, pacing up and down. And that will be little too much unless otherwise you know the mindfulness. If you know the mindfulness, that is a kind of a diversification of the same mindfulness. But it is not good for a beginner. Beginner has to go to a assigned place, good for that. And once you introduce, you can do it in the other places too. I even have been another... Uh, awareness. Yeah, it's a, it's a door opening to the vipassana. Without choiceless awareness, you are not qualified to do vipassana. Vipassana going to give a lot of benefits based upon this choiceless awareness. So when you really hear a sound, you, hear sound and you noting is the confirmation of the same. Even without noting, you can be choiceless, be aware. Noting is the verification of the same, seconding of the same thing. But without noting also that can happen. Noting is another tool to make it confirmed. a That's the starting point. That's the starting point. So this is not available for each and every animal. Only the human being can be awakened into the present moment. It's, it's a huge evolutionary uh, uh, coincidence uh, because we are not so threatened from the external world like animals. And we are not so threatened by emotional drives. We can reduce and be aware. That is the moment, or we can say only moment you are living. Other all the moments you are trying to live. You are dreaming. This moment is living. So the meditation, because uh, uh um, um, my strategy is I just give the book Power of Mindfulness by Venerable Jnanaponika. It is talking about the bare attention. It is try to give the novelty in it. And then slowly, slowly he introduces in order to make that thought moment continuous, there are these and that tactics, they are suggestions. Each and everyone has to assimilate their own tactics to maintain it. So first and foremost breakthrough is telling that our mind has a capacity, human mind, of course healthy mind, physically and mentally fairly healthy mind, be here and now, explore into that. And when and where you come to the uh, here and now, he or she become dumbbound. They can't talk. They can't share. Any other experience you can talk. You can comment. Anything you can talk is inferior. Filthy. Whatever the eccentric, the intrinsic here and now, it is so precious. You can't communicate. So therefore Taoism it says, whatever you can express is never the eternal Tao. The eternal Tao, you can experience it totally, you can't communicate. Whenever you go into a communicate, you push away from the present moment. So that itself is, it has its driving power. Once you introduce this, bare attention, if he or she is kind of a risk lover or ready to do uh, radical things, that is going to give a real breakthrough in their mental mentality, uh, new areas to develop. So therefore, pay attention you have to introduce. And if asking someone, we can say these are the tactics. You can sit and meditate. You can walk and meditate. See how long continuity maintain this thought moment. Cognition series, cognitive series, and of course this is uh, something secondary most important thing for the beginner is the understanding of the bare attention. Just be. Just be. You can interpret anyway. You can say just being, be aware, bare attention, and that is doing nothing, accepting everything, evenly suspended attention, or suspended decision. Many, many, many ways I explain. They are just hinting, giving the fair landscape but their experience, so much it is spiritual, you can't share. So it's a very good indication uh, that you are aware. Don't mislead people. ask your daughter, ask your daughter to be aware and let you know what is happening. Don't say, don't look at thoughts. How, how naughty you are. That is your interpretation, your anticipation. You are not your daughter. You have no rights. You, you mothers are misleading. No, no, no, no. Uh, whenever asking, it is hitting. That is my way of teaching. Let your daughter to discuss, uh, uh, uh, explain, rather than you are going to give the experiment and going to give the results also. How, how unfair. Ask her to do experiment. And you see, experiment, observation, inference. You, you know, when we are going, when we go to the standard, parikshane, nirikshane, nigamane, you have to tell the truth to your experiment. Ask her to feel the observation and the inference. And if you are going to feel the that also, you are serving putrefied foods, not the fresh fruits. So is there a simple book that she can read? I will give you a copy. The Power of Mindfulness, you can, you can download that book. So I am always keeping, because it is very, very clearly indicating the beginner's mind. Whatever the expertise you have, it is something putrefied. That to be beginner's mind. All the time, understand beginner's mind is a very good hotbed to start anywhere. So if you can't communicate, it is not the beginner's mistake, it is your mistake. You must assimilate tactics and everything uh, to introduce the beginner's mind. It's a very difficult thing. It's a very difficult thing that you do to, to explain to someone, you have to be, do it in a wholeheartedly. Don't think I know, he or she do not know, then communication cut off. To understand it is not her or his mistake, it is my mistake, I have to assimilate, give aphorisms, helps, epithets, examples as much as possible and moment understand the, the more the acceleration starts. Momentum starts. Okay, now we are finishing the time. Any, anything you have anymore? No. Uh, that is my hobby. Putting you into the outer phase, that is my hobby. That is I know how to do it. Nothing to it. It is not your mistake, it is my my skillfulness like to? Uh, yes. So definitely once you go there, the steps are endowment from the same the bare attention. Bare attention is a package. More and more you familiarize, the natural unfolding happens. I do not wish to rob that. I just wish to keep it, but whenever the question happens, of course, I will share. But each and everyone is experiencing their own intrinsic, natural, uh, very fresh way. No can't. You think it is exactly the same, but the, the beginners, the way they start, is so beautiful, so aesthetic, so romantic. Give the, give the tools and ask them to play. Nothing to worry. Nothing to worry. I think this is a kind of a, a question that mothers entertain, fathers never. <laughs> they, they, they, never worry about. Pardon me? I am not putting down that you are the one putting down. I am saying that how little people available mothers are more and mothers are worried. That is their loving kind. That is their softness. The fathers are so dry, they are not concerned about. So I am not raising them, even though I am male. So now it is your duty, your duty how to communicate it, how to pump it to another person. One single person enough. Because you know, whatever the way you do, the way of communication is, it is specific, space-specific, time-specific, person-specific. The design is called, it is aesthetic, that is romantic. That is something impromptu. So don't try to generalize it. Don't try to generalize it. Everyone has to go to that now. Ah, yes. No, that, yes. that is it. I know, I know. It's not for everybody. Yeah. But therefore you have enormous chances. Even though you are a failure yesterday, tomorrow we have enough chances to tell because I myself tapped it in an electric way, impromptu way. So why not? So Buddha walked about how many weeks to communicate with another person. That's very Dhamma. He never waited till the people to come because he know people never ask that question. So he had to walk and tell. So it is once you understood, you are more responsible. You have more duties uh, to share with others, but don't impose. It is not missionary. But the way you behave with the people, you give this tool, introduce this tool. Meritorious people, mature people will tackle it, will hand it, will have it and understand it. But nothing to discourage, nothing to get discouraged because it is something intrinsic, very natural. So that is, uh, you are meant for that. You are the person. Don't, do, don't try to do it uh, that you can do it to the whole world, but if, while you are practicing, more than preaching, your practice itself is a silent sermon. That is what the Buddha says, rather than having a class and giving a loudspeaker speaks and all the kind. They are, they are uh, normal sermons, but your silent sermon you may have so much of duty, but still you take little time for meditation and people can understand it. That's very profound. So therefore don't think uh, that uh, you are not in the game. You are already in the game, whether you like it or not. Vipassana has no linear relationship. When you go in there, first moment is the moment beware attention. And that is a package it is leading. It is making you samatha, it's making you worldly knowledge, it's making use all the other theories, but then and there is assimilation. and it, it grows. Whenever you give the water, fertilizer, air, and kind of the plant grows. When you put the seed, you have nothing to teach it. The growth, the growing happens. So don't try to interpret terms to the vipassana. You have to surrender to the vipassana and then vipassana will take lead. And very comfortable. It's a comfort zone, least frictional. There's no choice. So that itself is a way of life, art of living, kind of a, uh, accepting and blooming. The learning is very square, very linear, very sour. You are corrupted. Sorry. Stereotype. Yes, it is, it is just like uh, white bread. No cheese, no jam, no sandwich. You to eat. That is why we get together and make something, some kind of a fun. and then you no go. Vipassana way is so dry. So we have to get together Vipassana people, some or the other, make it a happy journey. We are not doing any bad thing, but we amuse ourselves. It is not a direct fertilizing Vipassana, but in order to not to get for it, not to be lethargic, not to be uh, monotonous, we keep on, uh, keep the ball rolling. Okay, now we have gone 10 minutes more. නැයි එහෙමනම් සම්බන්ධ වෙච්ච සීල දිනාගම දැන් විනාඩි 10ක් වැඩිපුර ඉල්ලපු කට්ටියටත් පිං සිද්ධ වේවා. උදේ විනාඩි 10ක් අඩු වෙච්ච එක. සීල දිනාගම තෙරුවන් සරණයි.